මේ ආර්ය වංශ සූත්‍රය මේ කණ්ඩායමේ පාවිච්චි කරාට අපි ලංකාවේ සිංහල බෞද්ධ අතර ඉතාමත්ම කලක් ප්‍රසිද්ධව තිබිච්ච ඒ වගේම අවුරුදු 2500ක් මේ ශාසනේ මේ දක්වා එනකන් ගෙනෙන්න මේ ගේ පිටසත් සංඝ පිටසත් අතර සම්බන්ධතාවයේ පුදුම විදිහට පවත්තන්ට උදව් කරපු වටිනා සූත්‍රයක්. ඉතින් ඒක නිසා අපේ ලංකා ඉතිහාසය ගැන බලනකොට පෙර රජදරුවොත් ඒ වගේම සංඝයා වහන්සේලාත් අනිකුත් හුදී මහ ජනතාවත් මේ සූත්‍රයට පුදුමාකාර ගෞරවයක් කරලා තියෙනවා. මේවට කියන්නේ ආර්ය වංශ ධර්ම දේශනා කියලා. ඉතින් ඒ වටිනාකම නිසා ලංකාවේ ලියවෙන්න ඉදිච්ච පාලි රචනා ග්‍රන්ථවල රසවාහිනිය පාලි පාඨ මංජරිය වගේ පොත්වල මේ ඉස්සර ඉතිහාසගතව පවත්තන්ට ඉදිච්ච මේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරපු හරිවන්ත බණ පොළවල් වල සිද්ධ වෙච්ච දේවල් ගොඩාක් අද තියෙනවා මේ පාලි සාහිත්‍යයේ. මේ නිසා මේක බුරුම රටට සියමෙට ඉතින් තායිලන්තෙට ආදී ලංකාවෙන් බුද්ධ ආගම පැතිරිච්ච හැම රටකම මේ ලංකාවේ කතා ප්‍රවෘත්ති හරි ප්‍රසිද්ධයි. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ පසුගිය කාලේ මේ වාගේ වෙන් වෙච්ච නිසා අද ඉන්න પરම්පරාව බොහෝ විට මේක දකින්නේ අලුත් දෙයක් විදිහටයි. නමුත් ඉතිහාසය හොයලා බලනකොට පේන්න තියෙනවා හරිවංශ සූත්‍ර දේශනා පොළවල් වල ලංකාවේ තිබිච්ච ඒ ශ්‍රී විභූතිය. ඉස්සර රජදරුවෝ හරිවංශ සූත්‍ර දේශනා කරන්නට දක්ෂ ස්වාමීන් වහන්සේලා තෝරාගෙන ඒ ස්වාමීන් වහන්සේලාට ගම්වර දීලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට ඉඩම් කඩම් ලියලා දුන්නා කියන එක නෙවෙයි. ඒ ගම්වර දීලා මතක් කරලා තියෙනවා ඒ ගම්වරේ ඉන්න මුලාදානිට මේ ස්වාමීන් වහන්සේ ගෙන්නලා මාසිකට සැරයක් මාස 3කට සැරයක් 6කට සැරයක් අවුරුද්දකට සැරයක් ආදිවංශ පවත්වන්න ඕනේ. ආශවල් ගල්තලාව වෙන් කරන්න ඕනේ. අනබෙරලන්න ඕනේ. එතන ගල්ගයක් හදන්න ඕනේ. මේ මිනිස් වෙනකට සංග්‍රහ කරන්න ඕනේ මේ ශේරට මේ ගමෙන් ලැබිච්ච බදු මුදල් එකතු කරලා හරි වංශ බණ පොළවල් පවත්වන්න ඕනේ කියලා. ඒක ඔය රුහුණු ප්‍රදේශයේ ඒ වගේම අනුරාධපුරයේ නැගිනේර පළාතේ තාමත් තියෙන මේ හරි වංශ බණ පොළවල් ඒ ඉතිහාසය සම්බන්ධ සිද්ධි දහමක් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව පිටිපස්සට ගියොත් ඒ අශෝක රාජ්‍යයන් ලංකාවේ ඉන්දියානු ධර්ම තලයේ ඒ බුද්ධ ආගම නැගී හිටවලා එතුමා ඒ අශෝක ධර්මයේ කියලා දෙයක් ඉන්දියා ජනතාවට උගන්වලා බුද්ධ ආගමේ තියෙන සාරය දේශපාලන සම්බන්ධ කරගෙන තැන් තැන් වල බුද්ධ ශාසනය බුදුහාමුදුරන්ගේ චර්චකතාවට සම්බන්ධ ඉක්නනවල ඒ තමක් කණක් පිහිටවලා අකුරෝලි ලියලා රටවැසියන්ට සාමාන්‍ය ගියත්තන්ට පාවිච්චි කරන්නට පුළුවන් බුද්ධ ධර්මයේ කොටස් විස්තර කරන තැන්වල මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ නම ලියන්න අමතක කරන්නේ. ඒකේ තුවටක ප්‍රතිපදාව, නානක ප්‍රතිපදාව, ආර්යවංශ ප්‍රතිපදාව ආදී ප්‍රතිපදාවන් සඳහන් කරනකොට ඒ අශෝකරතුමා ලියලා තියෙන භාෂාවේ අලිය වසා කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ දවස්වල රයන් වෙනුවට ලයන් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා අල්ලවසා කියලා සඳහන් කරනවා. ඒ ඒ අශෝක රජතුමාගෙන් පැමිණිච්ච ධර්ම පණවිඩේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාවට එනකොට රාජ්‍ය තන්ත්‍රය සහ රටවැසිය අතර තියෙන සම්බන්ධතාවයත් එදිනදා ජීවිතයේ ආර්ථිකය සහ බෞද්ධ ප්‍රතිපත්ත අතර සම්බන්ධතාවයක් පැවැත්වීමේදී මේ ආර්යවංශ ප්‍රතිපදාව මුදුම ලස්සන සම්බන්ධතාවයක් වෙනවා. ඒ පෙන්නන නිසාම දෝ සර්වචන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සූත්‍රයේ අන්තර්ගතය සූත්‍ර සාරය එළිදක්වන්න ඉස්සෙල්ලා පද 9කින් මේ සූත්‍ර වටිනාකම පෙන්වන්න කියලා තියෙනවා. අපි දන්නවා සත්‍යපට්ඨාන සූත්‍රය පද 8කින් සර්වචන් වහන්සේ භාවනා කරන කෙනෙකුට ලැබෙන ආනිසංස දැක්වීමක් වශයෙන් සූත්‍රය දේශනා කරන්න ඉස්සලා පෙන්නලා තියෙනවා. මේක ඊටත් වැඩිය වගේ මේ භෞතික පැත්ත නැත්තම් භෞතික ලෝකේ ගත කරන්න ඇත්තෝ ඒ කරන ගමන් ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ මේ ආර්ය වංශය පිළිබඳව දතේතු බව අවධාරණය කරමින් චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා මහණෙනි මේ දතේතු ආර්ය වංශය හතර දෙනෙක් වෙත් අග්ගඤ්ඤා දේශනා කරන ලද සියලු දේවන් අතර මේ ධර්මයේ අග්‍රයි රත්ඤ්ඤා මේක චිර රාත්‍රඥ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනය විතරක් නෙවෙයි මේකේ අටුවාව සඳහන් කරනකොට කියනවා අපේ ගෞතම සිරි සම්බුද්ධරජාණන් වහන්සේ 512000ක් 12200ක් නමක් බුදුරු දක්වලා තියෙනවා කියලා. ඒ දකින්න කාලේ උන්වහන්සේ මනෝක්‍රණි 10 පිරුවා වාග් ප්‍රනිදාය පිරුවා ඊට පස්සේ තමයි ඔය පාරමිතා අනු උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරුමි ඒන කාලේ අටුවා සාහිත්‍ය සඳහන් කරන පල්ලක්ෂ 12000ක් බුදුරු දක්මින් ආවා ඒ සෑම බුද්ධ ශාසනයක මේක එක විදිහකට තිබිලා තියෙනවා කියලා අපේ බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙනවා. චිරවාත්‍රක් නෑ මේ කතාවකට එහෙම මේක නැති ශාසනයක් නෑ. අක්ඛඤ්ඤ රත්ත්‍ඤ්ඤ වංශඤ්ඤ අපි ආර්ය වංශය ඔය ලංකාවේ තියෙන ඉන්දියාවේ තියෙන කුල වංශ පැවැත්තිල්ල වගේ ආර්ය වංශය පවත්නකොට වංශයේ ලක්ෂණය තමයි මේ. මේ හතරක් වූ ආර්ය වංශයෙන් තමයි මේක පවත්න්නේ. ඒ නිසා ඒක වංශානුගතයි. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ ඊටාමත්ත පරිදි මේ ආර්ය වංශයේ කියන මේ ලකුණු ටික එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ පෙන්නපු මේ සංඝයා වහන්සේ බලනකොට සංඝයා වහන්සේ නමක් වශයෙන් බලනකොට මේ සිවුර මේ පින්ඩපාත වඩින ගමන ජීවර පින්ඩපාත මේ කුටියක ජීවත් වෙන සේනාසන ගතිය උන්වහන්සේලාගේ මේ බෙහෙත් පාවිච්චි කරන විදිය කියන්නේ මේ සිව්පසය එදත් එකයි අදත් එකයි කවදාකවත් ඒකේ ඒ පැරණි දෙයක් වුණාට ඕනෙම තාලයකට ඕනෙම කාලයකට මේක ගැලපෙනවා. ඒ නිසා එක්ක විතාල පැරණි ඉතිහාසයක් තියෙනවා. අග්ගඤ්ඤරත්තඤ්ඤ වංශඤ්ඤ පුරාණ. අසංකීර්ණ මේක කාටවත් සංකීර්ණ කරන්න බෑ කියලා කියනවා. අපි ගත්තොත් කාන්තාවන්ගේ අඳු විලාසිතා මහා සහයෙන් හයට අලුත් වෙනවා. ඒ වගේ තරම් තුච්චයි. ඒකයි ක්‍රිකන් බාර වෙන්නේ. මේ සිවුර මොන જાතිම කාටවත් ඔබට හැඩ වැඩ ගන්නත් බෑ. මොක ඕකමයි. මේ පින්ඳ පාතකම ඕකමයි. ওই හීනාකනේ ඕකමයි. ඔය බෙහෙත් පිළිකර ඕකමයි. ඒක නිසා ඒක සංකීර්ණ කරන්න කාටවත් බෑ. කරන්න ගිය කෙනා සංකීර්ණ වෙනවා මිසක් මේ වංශය ආර්ය වංශේ පවතින මේ චීවර බින්ද පාත සේනාක ගිලම්පස කියන දේවල් වෙනස් කරන්න බෑ. අසංකින්න. අසංකින්න පුබ්බා. අපි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කාශ්‍යප සර්වඥන් වහන්සේගේ සිටී සර්වඥන් වහන්සේගේ වෙස්සපු සර්වඥන් වහන්සේගේ කිසිම ශාසනයක මේක සංකීර්ණ උනේත් නැහැ කියන. පෙර සංකීර්ණ වෙලක් නැහැ. නසංකීයති මේ ශාසනය සංකීර්ණ කරන්න යන්නත් එපා වෙන්නේ නැහැ. නසංකී යසන්ති මතර බහලට මෛත්‍රී බුද්ධ ධාතනේ මේ ආර්ය වංශ ලක්ෂණ කඩාවත් වෙනසෙන්නේ. අපි යම් හේකින් මේ ජීවිතේ නිවන් දැක ගන්න බැරුව මේ රාසය නිවන් දැක ගන්න බැරුව අපි මෛත්‍රී බුද්ධ ශාසනයට ගියා. ඒ ශාසනය පැතුරුනාට පස්සේ මෙච්චර තමයි අපිට ලකින්න හම්බෙන්නේ. මේ ආර්ය වංශයේදී නසංකේ යසන්ති අපපතිකුත්තේ සමනේ බ්‍රාහ්මනේ මේ භික්ෂුවක් විසින් පවත්වන මේ චීවර පින්නපාත දේනාසන ගිලම්පස කියන මේ චාරිත්‍ර සහ මේ ශාසනික චාරිත්‍ර මේ බෞද්ධ නොවුනත් කිසිම පඬිතෙක් විසින් දුක් නොදකින් කියන්නේ. කියන්න බෑ. ඒ තරම් මේක අපපතිකුත් ඒ කිසි කෙනෙකුට පිළිගන්න බෑ. සමනේ බ්‍රහ්මනේ සමනේකට බ්‍රහ්මනේකට මේක අපේ වංශනේ මේක අපේ ආගම නෙවෙයි මේක අපේ චාරිත්‍ර නෙවෙයි කියලා මේ බුදුහාමුදුරේ දේශනා කරපු මේ ආර්ය වංශයට කතාවක් නිග්‍රහ කරන්නේ. අන්නේ විදිහට බුදුදාන වහන්සේ මුලින්ම මේ ආර්යවන් සාත්‍ර දේශනා කරන කලින් ඒක පිළිබඳ පුදුම අගය ආඩම්බරයක් කරලයි මේ ආර්යවන් දේශනාවට ශ්‍රී මුඛේ විවෘත කරන්නේ. ඉතින් මේවා ඉස්තර මේ වගේ නෙවෙයි දහස් ගණන් සෙනග රැස් වෙච්ච වෙලාවේ දේශනා කරන්න පටන් ගත්තාම හැන්ද යාමේ ඉවර කරන්නේ පාන්දර වෙනකම්. මුළු තුන්යන් රාත්‍රියේ මුළුල්ලේ ආර්යවංශ සූත්‍ර දේශනාව කරනවා. මොකද ඒ තරම්ම මේක විස්තරයි. බොහෝම විස්තරු සහිතයි. ඒ විස්තරු සහිත වෙන්න වෙන්න වෙන්න මේ චිවුරු නොදරන පින්දවාතේ නොයන සීනාස නොවසන මිකිලම්පසේ නොයදෙන ගිහියත් අන්ද මේකෙන් ගන්න පුළුවන් ප්‍රායෝගික කොටස් වඩා වඩා විස්තර වෙන නිසා සංඝයා වහන්සේලා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවෙන් අරගෙන ඒක ගිහියන්ට ගැලපෙන කාලෙට ගිහියන්ගේ ජීවන රටාව බෞද්ධයාගේ ජීවන රටාව සකස් වූ ක්‍රමය ආර්ථිකයේ සකස් වූ ක්‍රමය දේශපාලනයේ සකස් වූ ක්‍රමය සමාජික තත්ත්ව සකස් වූ ක්‍රමය පුළුවන් තරම් විස්තර කරනවා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුවට තමයි නමුත් ඒ භික්ෂුවට දෙන මේ ආදර්ශය හැම කීයකටම තම තමන්ගේ තම තම නැනපමණින් හෝ ශක්ති ප්‍රමාණය කිට්ටු කරගන්න පුළුවන්. කිට්ටු කරන්න කරන්න කරන්න ඒ ජීවිතයේ තියෙන කාමකටු කරච්චල් කරදර චිත්ත පීඩා අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් නිසා භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ ආර්ය වංශේ පවත්තන අතර ඒකෙන් ආදර්ශයක් පවත්තන අතර ලදලද අවස්ථාවල් වල විෂයත් එක මේ සාකච්ඡා කරලා ඊයත්න්ට ඉදිරිපත් කරනවා බෞද්ධයා කියන්නේ අසරණ జాතියක්වත් දකින දකින එක්කන පිටුපස්සෙන් තෝරන జాතියක්වත් නෙවෙයි ඒකට අවශ්‍ය කරන උපදේශ පන්තිය අවශ්‍ය කරන සෑම දෙයක්ම අපි ආග්‍යයි කියන. ඒ නිසා මේ මම මත්තර විස්තර කරන සිවුර පිළිබඳ කතාව සීනාසනේ පිළිපාති පිළිබඳ කතාව සීනාසනේ පිළිබඳ කතාව ආදී දේවල් අපි උත්සාහ කරන්න ඕනේ කිසි කෙනෙක් මේකෙන් ගන්න තියෙන අදහස මොකක්ද කියලා. අපි ඒක නිසා මේ සිවුර කියන එක පරිවර්තනය කරන්න ඕනේ ඇඳුම ගැන බුදුහාමුදුර අපිට කියලා දෙන හැටි. පින්දපාතේ ගැන මතක තියාගන්න කියනකොට ආහාරය පිළිබඳ අපි පැවති ප්‍රවතුන් පැවති යුතු ආකාරය. සීනාසනයේ කියනකොට අපි එළිය දරවල පැවති යුතු ආකාරය. මේකදී මේ ගිලම්පසක් කතා වැටෙන්නේ ආහාර සම්බන්ධවයි. මෙන්න මේ තුනේ යම් කිසි කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ කෙනාට භාවනාව කියන එක දුෂ්කරක් නෑ ඒ කෙනාගේ ජීවිතේ දන්න නොදැන භාවනාවක් වටපත් වෙනවා ඒ නිසා භාවනා කරන්න බෑ කෙනෙකුට මේ සුදුසුකම් ටික ඇති කරගන්න නැතුව තමන්ගේ ආහාරය පිළිබඳව තමන්ගේ ඇඳුම පිළිබඳව තමන්ගේ නිවාහන පිළිබඳව ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා මිස කිසිසේත් මාතිශෝක්තියකට නොගෙහිණි මැද ප්‍රතිපදාවේ පවත්න්න බැරි කෙනාට භාවනාව දුෂ්කරයි. එනිසා දැනට භාවනා කරන්නේ නැති හිතපු නැති ඇත්තෝ මේක හුවම මේ ආරියමස සූත්‍ර දෙන්නව ආපුවාම ඒගොල්ලන්ද මේක කිසි අදාළ කාර්යයක් නෑ වුණා අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ අපිට ආර්ථික විද්‍යාව පිළිබඳ PhD එකක් තියෙනවා මට දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම තියෙනවා. සමාජීය අභිවෘද්ධි බණ කියන හාමුදුරුවන්ට ඇදී උඩින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේක යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් ජීවිතේ සම්බන්ධ කරගත්තොත් ඒ පුද්ගලයා මේ දේක සමතුලිතතාවය වෙන්නේ මැදමාවත හොයන හැටි හොයන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා නිමාව දකින්නේ භාවනාවට අදීති. නැත්නම් භාවනාව කියන එකේ අර්ථය තේරුම් ගන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් දැනටමත් භාවනා කරලා ඉස්සරහට යන්න නැති ගතියක් පේනවා. භාවනා ජීවිතේ එක දැන කරකැවෙනවා. හොදෝද මඩේ දානවා වගේ වෙනවා. ඒ ඇත්තට කල්පනා කරලා බලන්න වෙනවා මගේ ජීවන රටාවේදී මම කොහොමද ඇඳුම පිළිබඳව පිළිතෝන්නේ මම කොහොමද මගේ ආහාරය පිළිබඳ පිළිතන්නේ මම කොහොමද මගේ සීනාසනය පිළිබඳ පිළිතන්නේ මේ වාගේ තියෙන යම් අඩුපාඩුකම් නිසා මට භාවනා උනන්දුව අඩු වෙනවද වැඩි වෙනවද කියන එකට ආදර්ශයක් තියෙනවා. ඒක නිසා මේක භාවනාවෙන් පරිබාහිරත් නෙවෙයි. හැබැයි භාවනාවට අදාළ වෙන විදිහට අපේ ඒ සිව්පසය අපි කියන බේසික් නීඩ්ස් අපේ මූලික අවශ්‍යතාවන් පිළිබඳ හොඳ පාඩම් පන්තියක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී මේ හතරක් වූ ආර්යවංශ දේශනාවේ තියෙන ගුණ කතා කරලා ඉස්ලාම් සර්වඥාන්සේ දේශනා කරන්නේ චීවර මහා ආර්ය වංශය සම්බන්ධව. චීවරාය මහාරිය වංශය ඇත්තටම කියනවා නම් හැන්දෑවේ 6ට පටන් ගත්තාම රෑ 10 වෙනකන් කියන්නේ. ඒ තරම්ම දිගට විස්තර කරන්න පුළුවන්. නමුත් අපි වියත් බයෙන් හොඳනෑ මම හිතුව දෙන්න කම්පණ කියයි කියලා. දැන් මම උත්සාහ කරනවා මේක පැයකින් හමාරකින් ඉවර කරන්න. ඉද බික්කවේ බික්කෝ සන්තුට්ඨෝ හෝති ඉතරී කර චීවරේන. මේ ශාසනයේ භික්ෂුව එහෙම නැත්නම් මේ ආර්ය වංශයේ භික්ෂුව ලදයන් සිවුරකින් සතුටු වන්නේ. මේක තමයි තේමා වාක්‍ය සිවුර පිළිබඳව. ඒක නිසා ගිහි කෙනෙක් අපි කියන බෞද්ධ සදාචාරයට අනුව හැදෙන ගිහි කෙනෙක් තමගේ අඳුම පිළිබඳව කල්පනා කර සිටු ආකාරය තමයි ලදයන් අඳුමකින් සතුටු වෙන්නේ. එමෙතු මොස්තරේටවත් අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳින් කරන්න අක්කා. ඒක නෙවෙයි අපේ ප්‍රතිපදා වෙන්න ඕනේ. අපි අඳුම අඳින්නේ හිරිකෝපිනී ස්ථාන වටා ගන්නයි, උෂ්ණ සීතල වසා ගන්නයි මිස වෙන දෙයකට නෙවෙයි කියලා. ඒ නිසා සන්තුෂ්ටෝකී ඊතර ඊතර කීවරින් ඊතර ඊතර තීව්‍ර සන්තුෂ්ත්‍යාච වන්නවා. තමන් ලදයන් සිවකින් සතුට වෙනවා විතරක් නෙවෙයි ලදයන් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කිරීම ඉගෙන ගන්නවා. දෙමාපිය ලදයන් ඇඳුමකින් ඇඳුමකින් සතුටු වෙන අතර තම තමන්ගේ දරුවන්ට ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඉගෙන ගන්න ඕන. ගුරුවරුත් ලදයන් සතු ඇඳුමකින් සතුටු වෙන්න ඉගෙනගෙන ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ දරුවන්ට කියලා දෙන්න ඕන. රජවරුත් තමන් ආදර්ශයක් අරගෙන රට්ටුන්ට කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ඒ කෙනාට මේ ඇඳුමින් කෙලස් නෝපදිනාතත්වේ. ඇඳුමින් තණ්හාවක්, මාන්නයක්, දෘෂ්ටියක්, කැපිපෙනීමක්, අනුන්ට ඉඟි කිරීමක් නැතුව ඇඳුම පාවිච්චි කරන්න පුළුවන් විලිවසා ගන්න විතරයි. නැත්තම් වෙන්නේ ඇඳුමින් විලිවසන අතර වෙන මොකක්ද කාට හරි ඉංගියක්, රාගයක්, ද්වේෂයක් මහත් ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතුවොත් ඒක මට ප්‍රශ්නයක් නෑ ඒක යහදී දුර්ලභම නිසා රාගමත් වෙන්නේ මම අඳින්නේ මට ඕන දෙයට කියලා. අපි දන්නවා කර්මේශා කර්මඵලය අනුව අපි කරන කරන දෙයට අප වෙන නිසා මේ පුංචි දේවල් වලින් තමයි අපි ඒ හොඳ හෝ නරක කර්ම රැස් කරන්නේ. ඒ නිසා සිවුර පිළිබඳව ඇඳුම් පිළිබඳව ගන්නවා නම් සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉති ඉතරීතර චීවර සන්තුෂ්ඨිය ආචවන්නවාදී ලදයන් සිවුරකින් සතුට වෙනවා ලදයන් ඇඳුමකින් සතුට වෙනවා ලදයන් ඇඳුමකින් ඇඳුමකින් සතුට වෙන මේ ಗುಣ කතා කරනවා නච්ච චීවර හේතු අනේසනම් අපතිරූපං ආපජ්ජති මේ සිවුරක් හේතු කරගෙන සිවුරක් ලබා ගැනීම සඳහා කවදාකවත් අකටයුතු මාර්ගයෙන් ප්‍රතිරූප නොවන මාර්ගයකින් කටයුතු කරන්නේ එහෙම කටයුතු කරන්න ගියාම ඒ කරන කරන සෑම ක්‍රියාවකින් හෝ වචනයකින් එක්ක ලෝභයට එක්ක ද්වේෂයට එක්ක මෝහයට වැටිලා Tamanට මෙතෙක් නොතිබුණ කෙලෙස් රාශියක් ආශාවල් රාශියක් තරහවල් රාශියක් මේ හිතට එන්නේ තියෙන නිසා නැච්ච චීවර හේතු අනේසන ඒසන කියලා කියන්නේ බාලියෙන් සොයා යන පරිේෂණ කියලා කියන්නේ ඒකම සම්පූර්ණ හැකීම පරිශනාකාරයක ඒසනා කියන්නේ හොයන. ඒ නිසා නොලද ඇඳුමකට නොබිනා කාලයට හොයන්න යන්න අප්‍රතිරූපන් තමන්ගේ මට්ටම තමන්ගේ தත්ත්වයට ප්‍රතිරූප නැවෙන දේවල් වලට යන්න. අනීසන අප්‍රතිරූපන් ආපච්චති. අලද්දාච චීවරණ පරිකාසති. තමන් හිතූ පැතූ පරිදි සිංහක් නොලැබුණයි කියලා ගියන පැත්තෙන් බලන තමන් හිතුව පැති පරිදි ඇඳුමක් නොලැබුණයි කියලා ඒකට තැවෙන්න එපා. අලද්දාද චීවරන්න පරිතග. ලද්දාද චීවරං අගුච අගුචිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිබුද්ධති ළමන්ට ලැබුණොත් සිවුරක් ඇඳුමක් මුන් තමන් හිතපු තාලෙන් ඒකට ආශාවෙන් බැඳිලා ඒක නැතුව බෑයි කියලා ඒකටම බැහැගෙන පාවිච්චි කරන්නේ මේ සිවුර මේක මේ අඳුම ලැබුණට මේකෙන් කෙලෙස් උපදවන්න පුළුවන්. මේක පිළිබඳව ආසාවක් දුනොත් මේකත් සංසාරට හේතු වෙන්න පුළුවන් කියලා ඒක පිළිබඳව දොස් දක්නා එහෙම නැත්නම් ආදීනව දක්නාසුලුව එහි වැරදි දක්නාසුලුව කටයුතු කරන්නේ මුද්‍රජානංශ වැඩ ඉන්න කාලේ කාමදුර්ගෙනකොට හොඳ වටින සිවුරක් හම්බුණා ඒ සිවුර හම්බෙලා ඒ ස්වාමීන් වහන්සේක බොහොම ආසාවෙන් එළි බැලි වාසය කරගෙන ඉන්න කාලේ මේ හාමුදුරුවෝ අපවත් අපවත් කියන භාවයෙන් හිරිත තමයි ඒ ශාසනික කෙනෙක් උපසම්පදා කෙනෙක් අපවත් වෙච්චාම මේ සිවුරු සාංගික වෙනවා සාංගික වෙච්චාම සංඝයා කඳවලා බෙදලා දෙනවා මේ සිවුර ගන්න ගන්න කෙනෙක් ගන්න කියලා ලොකු ආම්දාන් ඉඳලා පොඩි ආම්දාන් දක්වා කැමති කෙනෙකුට අවස්ථාව දෙනවා චිවරටත් එච්චරයි පිට පාත්‍රයටත් එච්චරයි හැම කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ පිළිකර බෙදනකොට හරුවචනාංශ මැදිහත් වෙලා කෝ චිවරට අත තියන්නේ කොහොම පොඩ්ඩක් සුමානයක් කරනකන් චිවරේ දැන් තු තියන්න කියලා. ඒ සංඝයාතල අහන්න කියන ඇයි කියලා පින්ද පාතරින් ඔක්කොම මේ සමාවෙන්න මේ පාත්‍රයෙන් ඔක්කොම බෙදුවා චිවරේ තුරු කරා. සුමානට පස්සේ හරුවචනාංශ කිව්වා දැන් මේ චිවර බෙදුවට කමක් නැහැ කියලා. ඒක සංඝයාතල ඇහුවා Eh, ස්වාමීන් වහන්සේ මේ ඒ මැරිච්ච ගමන් මේ සූරට ගන්න පිළිවෙයි ඇයි කිය. ඊට පස්සේ කොහොම මේ ස්වාමීන් වහන්සේ මැරෙනකොට මේ සූරට ඉතාමත්ම දැඩි ලෝභකින් මැරිච්ච නිසා සූරෙම ඉනිකුණක් කළා ඉපදිලා ඉන්නවා කියලා. මැරෙනකන් කෑගහනවලු මගේ සූරට අත තියන්න බයි කියලා. සාමාන්‍ය සංඝයාට හෙන්නේ බුදුදහම වාසේ දන්නවා මේ විදියට මේ කෑගහදී සූර කාටරි දුන්නා නම් තද ද්වේෂයකින් අපාගාමී වෙන්න පුළුවන් කියලා. නමුත් ඉනුකුණාට වයස තියෙන දවස් 6යි ඌකෙන් මරණයට පස්සේ ඇත්තට මේ සංඝයාගේ පින නිසා දිවි රෝගී කියලා තියෙනවා. යම් හේකින් මේ දවස් 6 ඇතුළත කාට හරි බැවරුවා නම් අර සිවුරට තියෙන ආශාව නිසා අපාගත වෙන තියෙන අවස්ථාවල් කියලා තියෙනවා. ඒ නිසා මේ දේවල් වලට අපි ඇලි බැලි වාසය කරපුවාම මරණ ජීවත් එක නතර වෙන්නේ. අපි දන්නේ කොහෙලා අපි මරනවා කියලා. ඉතින් ඒ නිසා කියලා කියනවා ඒ සිවුරු පින්ද පාට කොයි දෙයකට අනවශ්‍ය බැඳීම් කරන්න එපා. මේ වගේ වෙන්න පුළුවන් ආදීනව සලකමින් ආදීනව දස්සාවි. නිස්සරණ පඤ්ඤෝ පරිවිඤ්ඤති. මේකෙන් ගැළවෙන අදහසින් යුක්තව මේක අඳින්නේ නෑඳ බැරි නිසා එහෙම නැතුව මේක කාටවත් කියා පාණ්ඩවක් කර. ඉඟි කරන්නවත් දෙයක් නෙවෙයි කියලා ශූරේ ප්‍රෝධනේ අන්තිම ප්‍රෝධනේ සලකලා පාවිච්චි කරනවා මිස ඊටහා කරන්න එපා කියලා. අද මේක පිළිබඳව වැඩිපුර මම කියන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ ආර්ථිකයේ තිබුණේ තේරබර් පොල්වල බව පැරණියක් තුරාන. අද ලංකාවේ ආර්ථිකයේ තියෙන ඇඳුම් කර්මාන්තේ. ඒ මොකද හේතුව? ඒ තරම්ම ලෝකෙ ඇඳුම් මාරු කරනවා. මොහොතර මාරු කරන නිසා මුළු ලංකාවම කරන්නේ මේ බටහිරටයි ආමේ යුරෝපයටයි ඇඳුම් මාරු ඒ තරම්ම ඒක අද මූලික නිෂ්පාදනයක් නෙවෙයි අගේ වැඩි කිරීමේ කර්මාන්තයක් කෙරෙන්නේ ඒ නිසා ආර්ථිකයේම දුවන් නැද ඇලුම් කර්මාන්තය. ඒ නිසා අද මිනිස්සු ඇඳුම් අඳින්නේ පිළිවහ ගන්න නෙමෙයි මේ එක එක දේවල් මම අපාන්න කියා පාට මොස්තරේට. ඉතින් මේකෙන් කෙලස් වගුරු වෙන බව. Taman නොදන්න කෙලස් ප්‍රමාණයක් වගුරු බව දන්නේ නැත්නම් කෙරෙන්නේ මොකද්ද? Taman දන්නේම නැතුව අවසානයේ මේවා මෝරලා එනකොට දරා ගන්න බැරි වෙන මොකද මට මේ වෙන්නේ කියලා. නමුත් ප්‍රෝජනේ සලකා හඳුන් අඳිනවනම් එහෙම දෙයක් වෙන්නේ ඒ නිසා සර්වඥ සදාන් කරනවා තායච බන ඉතරීතර සන්තුට්ඨියාච වන්නවා නේවත් දුක්ඛං සේති නොපරමම්බේ තමන්ට හොඳ සිවුරක් ලැබෙනවා හොඳ ඇඳුමක් ලැබෙනවා හිතුව පැතුව කරද්දී කවදාකවත් ඒක ලැබුණයි කියලා මම උසස් ඒ ඇඳුම නොලැබිච්ච එක නම් පහක් කියලා තාරාතිරමක් ගන්න බෑ කියලා නේම අත්ුක්ඛංසේති නෝපරමං වේති. එහෙම ඒ අඳුම නැති ඒක ළඟා වෙන්න බැරි කෙනා දුක්පත්. මම පොහසත් කියලා එහෙම මාන්නයක් ගන්න බෑ කියලා. මේ අත්ුක්ඛංසේති නෝපරමං වම්බේති සෝහිතත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒ සිවුරක තියෙන අවශ්‍යතාවයත් ප්‍රයෝජනය සලකලා ඒ දක්ෂ භාවයක් ඇති කරගන්න ඕනේ. සංඝයාගේ නම් ගෙත්තම් පන්නන් වැඩ දැනගන්න ඕනේ. සිවුරක් කිවිච්චාම ඒක විසිකරන්නේ නැතුව ඒක මහල හදාගන්න ඕනේ. වෙන කැලක් හමුනොත් ඒක හයිට් ගන්න හැටි දැනගන්න ඕනේ. ඒ විදිහට සිවුරු කර්මාන්තේ ඒ කලීතු අලුත්තරිය වැඩ කටයුතු සංඥා දැනගන්න ඕනේ. ඒ වගේ තමයි කිහියත් උනා ඒ තමයි ඇඳුමත් වෙන එක සකස් කරගෙන පිළියෙත් හදාගෙන කිරීමේ දක්ෂභාවය. ඒ වගේම ඒ සඳහා අනලස් වෙන්න තමයි ඒකල්ලා කුණු ගොඩට විසිකලා ඊගාවට ගන්න හදන්න ගියොත් අපි කොහොම කරුවත් කරන්නේ මේ පාරිභෝගිකත්වයට උදව් කරලා. පුළුවන් නම් ඒක අලුත් විදියට කරලා ගන්න. මේ ආර්යවංශ සාසනේ බොහෝම නම්බු කරනවා. ඉහි කරනවට වැඩි ඒවා නැවත නැවත පාවිච්චි කරන මම දන්නවා මේ කතාව මේ රටවල් වලට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ කාටවත් ඒ පැත්තට ගෙනියන්නවක්වත් එහෙම නැත්නම් කරවන්න හදන නෙමෙයි මේ අපි පැරණි කියුණු සම්ප්‍රදාය අපි පැරණි කියුණු වංශේ කතා කරන්නේ මම මේ හදාන්නේ. ඒ නිසා ඒ දක්ව අනලසෝ සම්පජාන කල්පනා කරන්න ඕනේ. මේ එකක්මම විසිකරොත් කිසි කෙනෙක් ආයෝක කියන්නේ ඔබ සම්පූර්ණ නාට්‍යයට යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඔය අපි කියන පරිසර දූෂණයට තමයි අපි ආවඩන්නේ. ඒ පරිසර දූෂණයට වැඩි තමන්ගේ චිත්ත දූෂණයක් සිද්ධ වෙනවා. ප්‍රයෝජනෙන් නරකලා නෙවෙයි මේක විචිකරන්නේ ඒ මොහොතේට කරපෙන්නේ නැති නිසා. එහෙම නැත්නම් වෙන මොකක් හරි නිසා. අනේ ඒක තමන් පිට අපිට එනිසා සෝයි තත්ත්ව දක්වනලසෝ සම්පජානව පතිස්සතෝ එනිසා ඒ යමක් බාර ගන්න කොට හරි විචිකරන කොට හරි ඒ දෙයට සදාචාරාත්මක වග වෙන්න ඕන. මම මේක විචිකරන්න මට පුළුවන්කම තියෙනවා නමුත් විසි කරාට පස්සේ මේ ඔය අපි කියන ග්ලෝබල් වෝමින් කියයි පරිසර දූෂණය කියයි චිත්ත දූෂණය කියයි එහෙම නැත්නම් අසහනය කියයි ඕව කවදාක පිටින් එන දේවල් නෙවෙයි අපේ හිතට වදින්නේ අප මේ දැන දැන කරන පුංචි කරති ටික නිසා යම් කෙනෙක් ඒකට පොරොදින සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට අර අසහනය මානසික පීඩනය වෙනුවට පිළිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් වෙනවා මේ දෙයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන මම ගත්තයි කියලා. අන්නේ විදිහට ආදීනව දස්සෝ නිසරණ පඤ්ඤෝ පරිබුද්ධි බොහොම ප්‍රයෝජන සලකලා වැඩ කරනවා. ඒ වගේ මේ ශූර සම්බන්ධව ඒ කලියුතු කටමනා කාරණා දැනගෙන විශ්ීකරණ හදනවා වෙනුවට ඒක නැවත නැවත දැන් ওই මේ රටේ කියන විදිහට රීසයිකලින් කරනවා. ඒක නැවත පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගන්නවා නම් ඒ වෙනි කෙනා මේ ආර්ය වංශයේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් උසස් විදියට සලකන උසස් විදියට අගය කරන අග්‍ර වූ ආර්ය වංශයේ පිහිටියයි කියලා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සර්වඥාන් වහන්සේ ආදර්ශයටත් වගේම ඒ මණිප්ති සිස්තුමාගේ ගෙදර ඇතිවිච්චි සියවෙනි දාසි සිය සම්පූර්ණ කරපු දාසිට කියන්නේ පුණ්‍ය දාසි කියලා ඒ පුණ්ණාදාසිය මැරිලා මිනිඔතපු රිදිකැලට අමසෝන් පිටේට දැම්මට පස්සේ සර්වචනන්තික ගන්නකොට මිනිහට සම්පූර්ණයෙන්ම පණුව ගහලා පණු විත්තක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක ලීයක තවටගෙන අරගෙන ගිහිල්ලා ගලන වතුරක දවස් හතක් බැටලා තියලා සුද්ධ කරලා ඊට පස්සේ තමයි ඒක පාවිච්චි කරගත්තේ. ඊට පස්සේ එතන ඉඳලා සම්පූර්ණ කටයුතු කඩකට නැති, පඳු ගන්න නැති, මහ නැති, සේරම Taman යටින් කරන්න කරන්න කරන්න මේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ එහෙම යම් කිසි සංඝයාංශේ නම සස්පකුලකින් පැවිදි වෙලා. යන්නේවක්මක් ඇතිවවලකින් පැවිදි වෙලා සම්පූර්ණයෙන්ම වීදියේ ගැටි කෙටි ගැලක් අහුලගෙන ආවිල රෙදි කෑ ටිකක් ගොනු කරලා සිවුරක් මහලා සිවුරක් අඳිනවා බලන්න එදා කාලේ ගිහියන්ගේ පුදුමාකාර ගෞරවයක් තිබිලා තියෙනවා ඒකට කියන්නේ පාංශුකුල සිවුර කියලා. ඒ පාංශුකුල සිවුර බලන්න දීක විතරක් නෙමෙයි කියලා කියනවා දීයොත් කැමති කියලා. එහෙම නිර්හංකාර ජීවිතයක්, එහෙම අහිංසක ජීවිතයක්, එහෙම පරිසරයට ප්‍රිය ජීවිතයක්, එහෙම කෙලෙස් නොපදින ජීවිතයක් දැක ගන්න බෑ. ඒ විතරක් තියා කලාතුරකින් ලෝකෙ දිහා බලන බ්‍රහ්මයෝ පවා අන්න එහෙම නිහතමානී ජීවිත ගත කරන සංඝයා වහන්සේලාගේ දැකලා සතුටු වෙනවලු. මේ ස්වාමීන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දී ඊටාමත්ම අල්පේච්ඡව ආර්ය වංශය පවත්වනවා කියන. ඒ වගේම පින්දපාතේ ගත්තහම ප්‍රසම්පදා විචුණාංශ නමකට සීමා වෙදී උපසම්පදා කරපු රාමදා මාලකේදී මතක් කරලා දෙනවා වටිනාම ආහාරය තමයි පින්දපාත ආහාරය. මේක මේ රටක කරන්න බෑ මම ආරංචි වුණා ඇමරිකාවෙත් පින්දපාතේ ගියොත් ඊරේ ගන්න කියලා. ඊරේ ගන්න මොකද හිඟාකෑම අගේ කරන්නේ නැහැ. ඒක නිසා ප්‍රසිද්ධිය පාත්‍ර කරන්න ගියොත් ඒක නීතියක දිල්ලක් කියලා. මම හිතන්නේ ඉන්දියාවෙත් ඒ වගේ තමයි ගියාට හම්බ වෙන්නේ නැහැ. ඔච්චර ගිය කවුරක්වත් දෙන්නේ ලංකාවේ පොඩ්ඩක් දැන් පුරුදු වෙගෙන එනවා පින්නපාත කරගෙන යන්නේක අනිම පින්නපාත කරගෙන කැම වළඳනවා නම් බුදුජානනාංශය සඳහන් කරනවා ඒකටම වග වෙනවා කියලා බුදුජානනාංශ වෙනුවෙන් පැවිදින ඇත්ත විවිධ කුලයන්ගෙන් පැමිණෙනවා විවිධ දිශාවලින් පැමිණෙන බුදුජානනාංශ කිසිම නැහැ ඒ එක්කෙනෙකුටවත් දෙන්නපත් වෙලා බුදුහමතු ගාව නැහැ නමුත් උන්වහන්සේ මතක් කරනවා මගේ ශාසනයේ මම වෙනුවෙන් පැවිදි වුණා නම් මම බලට එකක් සාතික වෙනවා පිටිපාට අරගෙන පීජයට ගහපන් ඒකට හම්බෙන බත් ටික මං සාතික වෙනවා කියන ඒක තමයි උත්තරම භෝජනේ පිටිපාට ලැබෙන එක තමයි නමුත් පෙරටින් කරලා තියෙනවා නම් ඒ අතන්ට ඩායකෝ ගෙනත් දෙන භෝජන එහෙම නැත්නම් සාංගික දානවලින් ලැබෙන ඒක අතිරේක ලාභයක් මිස අර අඩුම ලංසෝ තමයි ආර්යවන්තයේ අඩුම ලංසෝ තමයි පිටිපාට සර්වඥාන්සේ ගිහිය අතහැරලා ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රීප කතා කරා කලා කියන කතාව පුංචි බුද්ධාරකාරයෙන්ම දාන. ඒ අවුරුදු 6ේම සුද්ධෝදන රජුරෝ නිතරම හොයලා ගලුවා මේ ශක්විත රජෙන් හිටපු දරුවා ගෙදරින් එළියට ගියා කොහෙද මොකද වෙන්නේ කියලා. එතකොට ආරංචිලා හිටියයි තාමත්ම පිළිසින් වෙන්ව තන්නේ කරම කැලෑගතව ජීවත් වෙනවයි කියලා හොයන්න බැරි බව. පස්සේ උන්වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාට ඇවිල්ලා බුදු වෙලා ඒ බිම්බිසාර රජුගේ ගාවට යනකොටම බිම්බිසාර රජුගේ බුදුචාන් වහන්සේ සාමාන්‍යයෙන් එක වයස්කාර කුමාරවරු නිසා දින්නකට සම්බන්ධයක් තිබිලා තියෙනවා මේ පණිවිඩෙන් සූතෝද රජු දැනගත්තා නැවත වීදියට ඇවිල්ලා නැවත දැක ගන්න පුළුවන් කියලා එදා ඉඳලා පණිවිඩය ඇරියා අපි දන්නවා ඇමතිවරු 10 දෙනෙක් පණිවිඩය ඇරලා අවසානයේට ඒ කාලිබායි කියන ඇමතිවරයා තමයි ගිහිල්ලා පණිවිඩය කියලා රජුමන්ගේ ආරාධනා කරලා වැඩම කරත් ඒක තවත් අවුරුද්දක් ගත වුණා. ඒකට කෙඹුල්ලක්පුරට ආව අවුරුදු 7කට පස්සේ. සිද්ධාර්ථ රාහුල කුමාරට අවුරුදු 7ක්. ප්‍රතිදින ප්‍රතිදින දවස් තමයි ගිහියට ඇවිත්. ඇවිල්ලා එනකොට බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ 12000ක් මහ සංඝයා වැඩලා තියෙනවා. ඒ 12000 මහ සංඝයාත් එක්ක එනකොට හැඳ වුණා. පස්සේ එතන මහවණේ ලැබුම් ගත්තා. හෙට උදේ නැගිටලා කල්පනා කරලා බැලුවා මේ 12000ක් ආපු පීසට මගේ ගෝල පීසට කවුද පාත්‍රෝ දන්න වතුර දෙන්නේ කවුද දැහැටි දන්න දෙන්නේ දත්නදලා කවුද වැසිකිලි පහසුකම් දෙන්නේ කවුද කැඳ හැන්දක් බෙදන්නේ කවුද උදේ දාහනේ බෙදන්නේ උන්වහන්සේ කල්පනා වුණා කිසි කෙනෙක් රජුට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරා ආරාධනා කරාට කිසිම ආරංචියක් නැහැ කිසිම ලකලැස්තියක් නැහැ ඊට පස්සේ උන්වහන්සේ පාත්‍රය අතට අරගෙන කල්පනා කරා මේ ආර්ය වංශයේ මේ වගේ ප්‍රශ්නයක් ආවම මොකද කරන්නේ කියලා. උන්වහන්සේ කල්පනා වුණා වීදියේ ගේන් ගෙට විනි පාත් වලින් එක තමයි ඉතින් ආර්ය වංශේ ක්‍රමය. උන්වහන්සේ පාත්‍රය හොදගෙන සිවුරක්ගේ බඩතුලේ පාත්‍රය රඳවන්න බැසර බාදී අර 12000ම සංඝයා දැක්ක පාරට. දැහැල පින්ඩ පාත කරගෙන කරගෙන කරගෙන සුද්ධෝදන රජමාලිගාවට යනකොටයි යශෝදරාව දැක්කේ මේ ශක්තිත රජ වෙන්න හිටපු කුමාරයා රජුරෝ මේ හිඟාපන. ඉහිලුම් නැතුව කියන. කොහොමද මේ මේ රජපැටියෙක් හිඟාපන්නේ කියලා. දුරගෙන ගිහිල්ලා අර සුද්ධෝදන රජුරණ කිව්වා අන්න පුත්‍රයා හොඳ වැඩක් කරනවා කියලා. එයි මොකද මුළු වංශම දැනගන්න විදියට කද්දාකර රජපෞර කෙනෙක් කරන දෙයට හිඟා තමයි. රජුරෝ සීමතුරු කවුලෙන් බලනකොට හැබැයි තමයි. රජුරවන්ට මතක නැතුණා උඩට හලුවක් අඳින්නවා. දුවගෙන ගියා වීදියේට ගිහිලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ කියලා. ඊට බුදුරජාණන් වහන්සේ අපි වංශ පවත්වනවා. රජුරෝ කොහොමද ඒක වෙන්නේ? අපි අවිදලා සමහා සම්මත රාජවංශේ. කවදාකවත් රාජවංශ කෙනෙක් මෙහෙම පිටපත් ගිහිලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ මහරජුගේ වාන්තිය. අපි ඇවිල්ලා ආර්ය වංශය. මේක තමයි ආර්ය වංශේ පැවැත්ම. මේට වැඩිය උත්තරම දෙයක් පිටපත් සම්බන්ධයෙන් ආර්ය වංශේ නෑ කියලා. ආර්ය වංශය පිළිබඳව ආර්ය විවහාර ආර්ය ධර්මය දේශනා කරනකොට උඩුකය නිර්වත්ත වීදීති සෝවන් වෙලා තිනවා සුද්ධෝදන රජු. ඒ නිසා මේ ආර්ය වංශය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ මනුස්සයාගේ අනිවාර්යෙන් පරිණාමයක් සිද්ධ වෙනවා. එහෙම නොවි මේ ආර්ය වංශය පවතින්නේ. ඒ මේක ගැන කතා කරනකොට කියන්නේ ඒ අඟුලිමාල කියන මහවරා නැත්නම් මහා ධාමරිකයා ප්‍රභාකරන් මුල්ලේ 999ක් කපලා තියෙනවා ලේපිට ගණන් කරලා ඊටදී බර ගානක් කපලා තිනවා ඇඟිලි මාලේ ගන්න ඉස්සර වෙලා. ඒ ලේපිට කපු මිනිස්සයා බේරගන්න බුදුජානනාංශී ගියේ එයා තව දවසක් පමණ වුණා නම් ඒ දෙ ඉස්සරහට එන අම්මාව මරලා ආනන්ත යක්ෂ කර්මයක් කරන නිසා. ගිහිලි ඉවර වෙලා බුදුජානන වහන්සේ කැලේ අද්දරට එනකොටම අඟුලි මහතුන් වහන්සේ බොහොම ලේසි ඇඟිල්ලක් එන්නේ බොහොම සුකුමාර කෙනෙක් කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැ කපන්න පුළුවන් කියලා. කියලා මෙහා පිටිපස්සේ නේද බුදුරජාණන් වහන්සේට එන්න ඇරලා අඟුලිමාල පිටිපස්සෙන් ඇවිල්ලා තමයි කපන්නේ. එන්න ඇරලා බුදුරජාණන් වහන්සේ යුද්ධයක්ම වල කියනවා අඟුලිමාල බුදුරජාණන් වහන්සේත් අතර තියෙන ඉඩ ළඟා වෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බුදුරජාණන් බොහොම නැවතිලි ගමනේ ඉස්සරහට යනවා. අඟුලිමාල කඩුව පිටිපස්සෙන් තියෙන අම්බරාගෙන යනවා එළවනවා එළවනවා එළවනවා එළවනවා මොන්නම විදිහක ලඟ වෙන්න බෑ. ඊට පස්සේ බැරිම තැන ඔය ඉක්මාන කියලා කෑ ගන්න පටන් ගත්තා. ඒක බුදුරජාණන්සේ කිව්වේ මොකද්ද? අඟුලිමාල මම නම් හිටියා. ඔබට පුළුවන් නම් හිටපන්. මෙන්න ආරි විවහාර වචන. අඟුලිමාල මෝඩෙක් නම් අඟුලිමාල කල්පනා කරයි මෙච්චර අඹාගෙන එළවන මටත් වැඩිය වේගෙන් යන බුදුහාමුදුරු හිටියයි කියන්නේ කොහොමද? ඊට පස්සේ ඊට වැඩි අඩුවෙන් වේගන යන මට නතර වෙන්න කියන්නේ මොකද්ද කියලා තමයි සාමාන්‍ය හිතෙන්නේ. නමුත් බුදුරජාණන්තු නතර කිව්වේ ওই ශිල්ප දක්ෂණ එක, දුවන එක, පණින එක, නටන එක හොඳයි. කවදාහරි කෙනෙක් නතර වෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ නටපු කට්ටියට නතර වෙන්න අමාරුයි. ඒකට ලොකු කොහොමක් ඕනේ. අපිට පුළුවන් තරුවෙන්දර ගහන්න ජූඩෝ කරාටි ඕන දෙයක් කරන්න. කාටද කියන්නේ පැය දෙක තුනක් එකතන වාඩි වෙලා ඉඳී කියලා. අන්න එදාට තේරෙයි එක විනාඩි පහක් ඉන්න බෑ. ඒ තරම් එක නටන්න වෘතු කරාට පස්සේ හිතවන්න අමාරුයි. අඟුලිමාලක් කියන්නේ මොකද්ද? රාග, ద్వේෂ, මෝහ දිගේ පුළුවන් තරම් ඉදිරියට ගියා. බුදුරජාණන් වහන්සේ කැපී පෙනෙන ඉඳලා කිව්වා ආර්ය විවරයෙන් ඔබට පුළුවන් නම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නැතර කරපන් කියලා. නමුත් අඟුලිමාල කතාකත් හිතුවේ නෑ වේගය වැඩි කිරීම සෙල්ලක්කාරකමක් කියලා හිතුවට වේගය වැඩි අඩු කිරීම නතර කිරීම හිතලා තිබුණේ මේක අහනකොටම තේරුණා මුන්ද ළඟට ගිහිල්ලා මේක ඉගෙන ගන්න වෙනවා ඊට පස්සේ තමයි අඩු වෙන දාලා වැඳලා කිව්වේ ස්වාමීන් වහන්සේ මම කැමති නතර වෙන්න ඉගෙන ගන්න. ඒ විදිහට මේ ජීවිතේ එකම පැත්ත මේ කාමය නැත්නම් ආශාව, තරහව, මෝඩකම උඩ දාන ගොච දාන වැඩම ඉගෙන ගන්න කෙනාට කවදා හෝ හිතුනොත් මේක මම කවදද නතර කරන්න උත්සාහ කරේ කොහොමද මම මේක නතර කරන්නේ කියලා ඒක හුඟ දෙනකොට හිතෙන්නේවත් මුණ ගැහෙන්නේවත් මරණ මංචකේදී තමයි මරණ මංචකයට යනකොට අපි මේ නටපු නාටකම හොඳට ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා පෙන්නපු දවසේ තේරෙන්න පටන් ගන්නවා එහා පැත්තට ගියාම මේ පැත්තේ කරපු දේවල් වලින් කිසි වටිනකමක් නැහැ. එහාට ගෙනියන්න මොකක්වත් නැහැ. ආ මේ වෙලාවට කල්පනා කරන්න හිතෙනවා අනේ මම ඉන්නකම් කෙරුවේ මොනවද? ඇහැ පිනවැව්වා. කන පිනවැව්වා. නාසය පිනව්වා. දිව පිනව්වා. කය පිනව්වා. හිත පිනව්වා. ඒක කොහොම ඇහිදල් කූඩකට වතුර පුරවන්න වගේ වැඩක්. මේ ලෝකේ පහළ වෙච්ච ධක්විති මහා මන්දහතු රජුරුවන් කාදාවත් මේ එකක් පුරෝල සතු කියලා නරුන්නේ අතිත්තෝ ලෝකෝ කාමදාසෝ කියලා කියනවා මේ ලෝකේ මැරෙන හැම මිනිස්සෙක් මැරෙන අතෘප්ති කරව ඌනම එක්කෙනෙක්වත් මට ඇති කියලා මැරෙන්නේ හැම කෙනාම කරන්නේ කාමරාජිනේක කාමරාජධානියේ බත් බැලකම් කරනවා කවදාකවත් කල්පනා කරලා නැහැ අපිට මේ කාමරාජිනියට බැලමහිකම් කරන එක නතර කරන්න පුළුවන් කියලා. කරන්න කී දවසේ කියලා අපි එළියට දාපු වැල් ගැඩවිල්ලෙන් තරම්වත් අපිට කොඳු වැට පිටක් නැහැ. අන්න ඒක තේරුම් ගත්ත දවසේ අඟුලිමාල ගියාට කියන ඔක්කොම නතර කරලා බුදුචාන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා විචුත් ලැබුවා. විචුත් ලැබුවාට පස්සේ දවසක් අඟුලිමාල ආමතුරු බින්ද පාත යනවා ඒකනාරාමතල කරත්නුරට යනකොට අම්මා කෙනෙක් දරුවෙක් වදන්ඩ විහිදනවා. විලිරුදාවෙන් කේන්ද්‍රිකා. කවුරක්වත් නෑ උදව් කරන්නේ. යනකොට කල්පනා වුණා අනේ අනේ මෙහෙම කෙනෙකුට උදව් කරන්න කෙනෙක් නෑ අම්මා ගෙයින් එළියට යන කාරයට සද්දට කේන්ද්‍රිකා. පස්සේ මේ ආන්දුරු දිගටම සවැත්තුන්ට ගිහිලා පැයක් විතර වින්ද වාකේ කරලා ආපහු ආවා. ඇවිල්ලා බලනකොටත් අර විදියටම කේන්ද්‍රිකා. අර විදියට ලේපිත කපකප 199 කපපු අඟුලිමාල හඳුව කොච්චර ඒ වෙනකොට හැදෙලා තිබුණාද කියනවා අර අම්මට තිබුණු ආවේනික දුක මොන විදියෙන්වත් දරාගන්න බැහැ. පැසිගෙන බින්නවාතේ කරලා. සර්වඥාන්සේ ළඟට ගියාට පස්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම යනකොට අම්මා කෙනෙක් විලිසුදා හැදලා බොහොම වේදනාවෙන් කෑ ගහනවා. මම එනකොටත් කෑ ගහනවා. මට හිතෙන්නේ තාමත් කෑ ගහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඔගේ මේ පැත්තකට ලබන භාවනා කරන හාමුදුරු වශයෙන් අපි වෙන්නේ මාතාවකේ තියෙන මේ දුකට අපිට යමක් කළ හැකියි කියලා. බුදුන් අයියෝ හරියට කරන්න බලන්න. මොකද කරන්නේ? මගේ පණ්ඩාරිය කවදාකම සත්‍යක් මරක් නෑ. ඒ ආගේ සත්‍ය බලයෙන් මේ දරුගබ පහ වේවා කියලා අදිස්ථාන කරනවා. අඟුලිමාල කියන ස්වාමීන් වහන්සේ දැක දැක 999ක් ලැබුවා. නොදක කොච්චර දෝ කපලා කියනවා. එහෙනම් කොහොමද සාන්ත කටකින් කියන්නේ? උපන්දා ඉඳලා මම කවදාකවත් සතුට කරුණ කියලා. ආර්ය සත්‍ය මේ දරුගබ පහ වෙන්නේ කියලා. ආ අම්බුට තේරෙනවද? එහෙමනම් මෙහෙම කියපන් කිව්වා. මොකද මම ආර්ය භූමියේ පහළ වුණාට පස්සේ සතෙක් මරණ කියලා හිතුවේ නැහැ. ඒ තරම් වෙනසක් ඇති වුණා ආර්යත්වයට පත් වෙන පස්සේ අන්නේ ඒ වෙනසේ ආනුභාව බලයි. මේ මවගේ දරුවෙකු පහ වේවා කියවට පස්සේ අදත් අඟුලිමාල පිළිපේ කියනවා ප්‍රසූත වේදනාව ඇති කරන්නේ. අර විද්‍යට ලීපිට කප කප හිටපු අඟුලිමාල ආවේනික ප්‍රකෘති දුකක් දක්වන බැරි තරම් මෙලෙකුනේ මේ කාම ලෝකයේ ඒ කාම ආතාවන්ගෙන් වෙන් වෙලා ආර්ය ලෝකයට ගිය නිසා. ඒක අඟුලිමාලට පුළුවන් නම් අනිකට පුළුවන් කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මොකද අපි අමු අපි පව් කරලා තියෙනවා අඟුලිමාල තරම් කරලා නැහැ. ඉතින් යම් කෙනෙකුට බලාපොරොත්තු කියන්න පුළුවන් අපි මේක කල් ගිය පාර වරදින්න ඇති. අපිට හරි පාරක් හරි ප්‍රතිපත්තියක් හරි සම්ප්‍රදායක් නොතිබුන නිසා නමුත් උත්සාහ කළොත් අපි මේ අතිශෝක්තිය වෙනුවට ප්‍රයෝජනෙ සලකලා වැඩ කරලා ඊ ගාවට ඒ ලැබෙන ඉඩපහඩුවෙන් ඒ ලැබෙන ප්‍රභවයෙන් අපි මම කියන්නේ කවුද කියන එකට මොකද්ද වර්තමාන මොහොත කියන්නේ කියනකට උත්සාහ කරන්න පටන් අරගත්තොත් දීර්ඝ ප්‍රයත්නයකින් අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වෙනුවට ඒක නොකළොත් මොකද වෙන්නේ? අපි ඉගෙන ගන්න සෑම දෙයක බාහිරවර්ති. සෑම දෙයක්ම අනුන්ගෙන වෙන තැනක් ගැන වෙන දේවල් ගැන. කොයිම මොහොතක හරි එක්කෙනෙක්ගෙන් අහුවොත් මම කියන්නේ කවුද කියලා who am I කියන එක කවදාකවත් අපි හිතලවත් නැහැ. ඒ තරම් බාහිරවත් ජීවිතයක් ගත කරන අපි කවදද මම කියන්නේ කවුද කියන එක දකින්න. එහෙම දකින්න නම් මේ වේග ගමන කෑම පිළිබඳ තියෙන මේ අධි වේගය ඇඳුම පිළිබඳ තියෙන මේ අධි වේගය ඊවල් දොරවල් පිළිබඳ තියෙන මේ අධි වේගය අවශ්‍යතාවයට කරකලා එහෙම නැත්නම් ප්‍රයෝජනේ කලකන මට්ටමට ගිනල්ල ගේන්නේ නැතුව ඔය හිතේ වේගය නතර කරන්න අමාරුයි. ඒක නිසා මේ ආර්ය වංශයේ තියෙන ක්‍රමය ඕනම කොච්චර වේග ජීවිතයක් ගත කරත් කොච්චර සංකර වෙච්ච කෙනෙකුට තමන්ගේ සංකර බව දැනගෙන හිමීට හිමීට හිමීට හිමීට අර හිතපු හිතපු කරන ප්‍රകൃතියට ප්‍රයෝජන සලකලා වැඩ කරන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයාට විශාල කාලෙකුත් ධනෙකුත් ශ්‍රමයකුත් ඉතුරු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තුල කායික වාචික මානසික ක්‍රියා නතර වෙනවනම් නතර වෙන්න ඉඩක් තියෙනවා. ඇතුළට හිත ගන්න පුළුවන් ඉඩක් තියෙනවා මම කියන්නේ කවුද? වර්තමාන මොහොත කියන්නේ මොකද්ද? එහෙම නැතුව අපි අවුරුදු 120ක් ජීවත් වුණා. 100ක් ජීවත් වුණා. කවදාවත් වර්තමාන ඉඳලා නැහැ. අපි ඉඳලා තියෙන එක්ක අතීතේ එක්ක අනාගතේ. අපි කවදාකවත් මෙතන නැහැ. මෙතන ඉඳන් ගෙදර ගැන හිතනවා. මෙතන ගැන ලංකාව ගැන හිතනවා. අපි මේ චිත්තක්ෂණේ පන්නලා තියෙනවා. මෙතන කියන මං ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ දරුවෝ මොකද කරා නැත්තේ? හරකුණ්ඩ කන්න කොණ්ඩ හම්බෙලා තියනවාද? ඒවම මේවා හිතන මේක තමයි ගැන හිතන්නේ. බුදුචාන් වහන්සේ මේ ආර්ය වංශයේ මේ චීවර පින්ඩ පාත්‍රේනාසෝණින් වේග ධාර අඩු කරලා මතක් කරලා ගෙනලා කියනවා මම දැන් මෙතෙන්ට ගත්තොත් හිත කොහොම වෙයිද කියලා. ඒක තමයි අපි සාමාන්‍ය භාවනා කරනවා කියලා කියන්නේ. නමුත් මේ භාවනා කරනකොට උනත් අර ඇඳුම පිළිබඳව, ආහාරය පිළිබඳව, ඉන්න ඉන්න තැන් පිළිබඳව ඕනෑමට වැඩි හිත ව්‍යාපාර කරන්න ගත්තොත් ඉඳ ගත්තත් භාවනා මධ්‍යස්ථානට ආවත් හිතේක තැනක තියාගන්න බැරි වෙනවා. ඉතින් එතකොට ඇත්තට කල්පනා කරලා බලන්න වෙනවා මොකද මගේ හිත මේක තැනකට ගන්න බැරි. එතකොට මේ ආර්ය වංශානුකූලව අපි අර අධික වේග ධාරා අතර කළ සංකීර්ණතා අඩු කරලා ක්‍රමයෙන් අඩු කරන අඩු කරන එනකොට කායික වාචික මානසික ක්‍රියා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට සමාජික මට්ටම ආර්ථික මට්ටම ගැන සලකලා ඒන් අපි යම් කිසි විදියක සදාචාරාත්මක වගකීමකට ඇවිල්ලා ශික්ෂාවකට ඇවිල්ලා ඒ තුලින් මිසක් අපේ ගිහි ජීවිතයක් භාවනාවකට සම්බන්ධ යොමු කරන්න. අර වේගය වැඩි කම නිසා. ඒක නිසා එදා ඉන්දියාවේ හිටිය බුදු උදාහරණකාරයෝ නෙවෙයි. එදා ඉන්දියාවේ හිටිය අන්‍ය මිනිස්සු. ඒ සියලු දෙනාටම බුදුරජාණන්සේ කවදාකවත් කියන දේවල්ට අභියෝග කරේ නැහැ. ඒ වෙනුවට වඩා හොඳ ක්‍රමයක් ඉදිරිපත් කරා. වඩා හොඳ ක්‍රමයේ දිගට දිගට දිගට දිගට යනකොට තමයි මේ බාහිර ඉඳුරන් පිනවන එහෙම නැත්නම් ආමිෂ සැපේ වෙනුවට මිනිස්යාට නිර්ආමිෂ සැපේ කියලා එකක් තියෙනවා. පැත්තකට වෙලා විවේකීව බණක් භාවනාවක් කරලා ගන්න පුළුවන් සැපය අන්නේ සැපේ පිළිබඳ පොඩි හඳුන්වා දීමක් කරොත් ඒ මනුස්සයාට ඇත්ත කරුණා කියලා බුදුහාමුදුරු කියනවා. කාම ලෝකයේදී ජයග්‍රහණ ඔක්කොම තනියක් විතරයි පිටරට. අපි තනියක් වල තනියෙන් ලෝකේ බැලුවොත් අපිට පේනවා නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගැඹුරු පේන්නේ. ගැඹුරු දකින්න දෙකකින් බලන්න ඕනේ. මේ දෙකම හැරෙන්න නම් මේ ලෝක විතරක් මේ සැප. මේ ලෝක විතරක් මේ කයේ සැප විතරක් නෙවෙයි මරණයට පස්සේ මොකද වෙන්නේ? අපිට කියන අනෙක් ලෝකයට මොකද වෙන්නේ? ආනෙම පිටත වග වෙන්නේ නැතුව අපිට මේක පැනලා යන්න අමාරුයි. ඒක නිසා ආර්ථික දියුණුවට අවශ්‍යයි. ඒ මොකද අපිට ජීවර පින්ඩපාත සේනාසන යම් ප්‍රමාණයකට අවශ්‍යයි. නමුත් මේ සීමාව මොකද්ද? නැත්තම් කියනවා ප්‍රයෝජන මට්ටම මොකද්ද අතිශෝක්තිය මොකද්ද කියන එක දන්නේ නැති විඤ්ඤාණ තමයි පු탁ඥය කියන්නේ. පු탁ඥය කවදාකවත් තේරෙන්නේ මෙච්චරයි අවශ්‍ය කරන්නේ මෙතනින් එහාට ඒක අතිශෝක්තිය. එහෙම නැත්නම් ඒක සුපභෝගීත්වය කියලා තේරෙන්නේ ඒක තේරුම් කරලා දෙන්න ගියාම කියන්නේ මගේ ජීවිතයට ඇඟිලි ගහන්න දෙන්න එපා. මම අම්බ කරන කපම කාටවත් මොකද? නමුත් අන්තිම කර්ම චක්‍රයට කියලා ආවට පස්සේ අපි දන්නේ නැතුව අපිට ව්‍යසනේ ඉන්නේ අපි ඔන්නේ සීමාව පණ එක තමයි. යම් කිසි කෙනෙක් බණ භාවනාවට ගියා නම් විශේෂයෙන්ම පළවෙනි මාර්ග ඥානෙ ලැබුවා නම් ඒකට හොඳටම තේරෙනවා ජීවිතේ සඳහා අවශ්‍ය කරන ආහාර ටික මෙච්චරයි අඳුම මෙච්චරයි වසන ස්ථාන මෙච්චරයි මේ යහත ගිය ගමන් අපි දැන හෝ නොදැන අතිශෝක්තිකට වැටෙනවා සුඛෝභෝගීත්වයට වැටෙනවා මේක Tamanට අනුන්ට කෙලෙසුපදවන ඒක නිසා අර සීමාමාලකේ මරියාදාව ඉම තේරුම් ගන්න බැරි වුණොත් අපි හිතන්නේ නැතුව වංචනික මාර්ගෙන් අපෙන් මේ පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. චිත්ත දූෂණයක් සිද්ධ වෙන නිසා ජීව විතරක් නෙවෙයි කියන අඳුම විතරක් නෙවෙයි ආහාර විතරක් නෙවෙයි ඉන්න වසන ස්ථාන විතරක් නෙවෙයි මේ ඕම් පිළිබඳව අපි වග වෙන්නේ නැතුව අපේ දරුවන්ට අපිට ආදර්ශයක් දෙන්න වෙන්නේ. ගුරුවරු ඒ දේ කරන්නේ නැතුව ශිෂ්‍යයන්ට ආදර්ශයක් දෙන්න වෙන්නේ. ඒක නිසා අපි කියන බනවලට වැඩිය බොහෝම වටිනවා අපේ ක්‍රියාව. ඒක මේ පොඩි උන්ට හොඳට තේරෙනවා. ඒක නිසා අද මෙවැනි සමාජයක මේ කැනඩාව වගේ එන්ටව කියන පළවෙනි ලෝක රටකට මේකට ගියාට පස්සේ ඒගොල්ලෝ හොඳටම තේරුම් ගන්න තියෙනවා ඒගොල්ලන්ගේ එකම කල්පනාව ඒ කායිකව අල්ලන්න පුළුවන් පේන ආමිෂය පැත්ත තමයි මේ දියුණුව තියෙන්නේ. ඇතුළත නිකම්ම නිකම් වේලවිලි කරපු මේ තැඹිලි කොම්බයක් වගේ. තන්නේ කර කොම්බෙදී මොකක්වත් ඇතුළේ. ඒ ආර්ය විවරයෙන් මේ ලෝකේ දිහා බලනකොට මේක එන ගහච්ච සෝම් පිටියක් වගේ. එක එක ජීවත් වෙන කෙනෙක් නෑ මේක. ඔක්කොමලා මැරිච්ච සෝනකල හිටවපු කුරුසයක් වගේ මැරිච්ච ගල් තමයි පේන්නේ. තජීවි කවුරක්වත්. ඔක්කොම ඉන්නේ මේක ගිලිලා. බුදුසෙන්වන්සේ කියන්නේ මේවා දැකලා අපි මේ දුවන්නම් පාස්සේ දුවන් නැතුව මේ සැප විඳින්න හැබැයි පරෝජනේ කරකරන. ආන්නේ විදිහට කරනකොට කරනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ මම නැවතත් මතක් කරනවා. තමන්ට කාලය ඉතුරු වෙනවා, ධනෙ ඉතුරු වෙනවා, ශ්‍රමය ඉතුරු වෙනවා. අන්නේ කාලය ධනෙ ශ්‍රමය ඉතුරු වුණාට පස්සේ මේ පුද්ගලයාට සීලයක් පිළිබඳව සමාධියක් පිළිබඳව ප්‍රඥාවක් පිළිබඳව ආගමක් පිළිබඳව සදාචාරයක් පිළිබඳව කල්පනා කරන්න ඉඩක් හම්බෙනවා. දැන් කල්පනා කරන්න අපි උදේ නැගිට්ටහම හැන්ද වෙනකම් පුදුමාකාර චක්‍රයක නිතුවයි. මේ චක්‍රය අපි හිතනවද එක්කෙනෙක් තකබල නතර කරන්න පුළුවන් කියලා. වැඩි කරන්න පුළුවන් කියලා මොකක්වත් බෑ. විශාල යන්ත්‍රයක දුවන දැතිරෝධයක අපි ඒක දැක්කක් විතරයි. අපිට මේ යන්ත්‍රය නැතර කරන්න බෑ කරහැකකුත් නැහැ. හැබැයි අපි යන්ත්‍රයකට අහු වෙලා ඉන්න බව දැනගන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරයි. ආනේ ඒක තේරුම් අරගෙන ඒ යන්ත්‍ර නැතුව අපිට බඩ රස්සාව හම්බ වෙන්නේ පහසුකම් ලැබෙන්නේ ඒක කරලා අනවශ්‍ය විදිහේ අතිශෝක්ති ටික අයින් කරගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒ ලෝකේ මිනිස්සුන්ට මොන විදිහේ කාරණාවක් අපේ ආගමික ජීවිතය අපේ ධර්මාත්මක ජීවිතේ මැදම අවසතිකේ ගමන් කරවන්න රටෙන් රටට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම කියනවා නම් ප්‍රතිරූප දේශවාසයේ ඕනේ. සාසනික බෞද්ධින් තනක ඉන්නක ලේසි. නමුත් මේ වගේ තැනකට ආව ඒ දුවන්නම් වාගේ අන්ධයප්පාව පිටිපස්සේ දුවන්නේ නැතුව අර අපේ තිබුණ ධර්මයේ ආතේ සම්ප්‍රදාන කෝලෝ නැත්තම් ආර්ය වංශයේ ක්‍රමයේ හැටියට මධ්‍යම ප්‍රතිපදාව වැඩ කරගෙන යනවනම් ඒ පුද්ගලයාට පුළුවන් ඔය කියන භාවනා කරන්න වෙලා නැහැ කියන එකට උත්තර ලබා ගන්න. ආනේ මේ විදිහට කල්පනා කරොත් විතරක් ඒ පුද්ගලයාට ඉතින් තමහරක් භාවනා කරන ඉන්න නිසා මම හිතනවා මට ඒකට සාක්ෂියක් තියෙනවා කියලා. ඔය කොච්චර වැඩ කරන ගමන් වුණා දවසට විනාඩි 30ක් 40ක් මම කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලන්න. නැත්නම් මම මේ විදිහට මතක් කරන්න අපි පැය 24 මේ දුරම් පිනවීමේ කටයුත්තට ගියාට කොයි මොහොතද කොයි වෙලාවෙද තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අර්ථ සිද්ධිය තමන්ගේ අර්ථ චර්යාව තිද්ද කරන්නේ අර ලංකාවේ කරලා තියෙනවා නන්දසේන වත්න පාල මහත්තයා ඉන්න කාලේ සමාජ ගවේෂණ සමීක්ෂණයක් එයා ලක් කරලා තියෙනවා වැඩ කරන ජනතාව අවුරුදු 25 ඉඳලා 55 දක්වා වැඩ කරන ජනතාවගේ ඒ කියන්නේ කරුණ ධර්මිය අද ලංකාව දුවන මිනිස්සු ටික අරගෙන ඒ මිනිස්සෙක් අද ඥාන කෙනෙක් හරි පිළිම කෙනෙක් හරි මුළු සිංහලේ ඉතිහාසයේ කවදාකවත් නැත්නම් ටෙන්ෂන් එකක් ගන්නවා. ඒ මොකද ඉස්සර අම්ම කෙනෙක් ලෙඩ වුණා වගේ නෙවෙයි දැන් අම්ම කෙනෙක් ලෙඩ වුණොත් පුදුමාකාර වේදනාවක් ගන්න ඕන. එක ළමෙක් ඉස්කෝලේ රෙන්ද උදේ තාත්තා කියලා එන්න ඕන හැන්ද ඇවිත් කියලා එන්න. අපි පොඩි අයින් යවුවට පස්සේ මම පොඩි අය මට කියනවා අපි ආම්තුනේ දවසට සැරේ ඉස්කෝලේ ගිහලා ළමයි හඳුනනට පස්සේ දෙතරක් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ළමයින්ට ඇඳුමක් ගන්න අපි ගිය කාලේ උඩට ඇඳලා යටට නැතු ඉන්න ගතියක් දැන් බෑ. සම්පූර්ණ සෙට් එක තියෙනවා. ඉතින් මෙහෙම ළමයි දෙන්නෙක් ඉන්නවනම් අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් ගෙදර වැඩ ටික ඉවර කරන්න අර මනුස්සයා කොච්චර වැඩ කරුවත් මදි අනිවාර්යයෙන්ම අතිකාල සේවාවක් කරන්න ඕනේ. කරලා ගෙදර එන්නකොටම අහන්න තියෙන්නේ අරක නෑ මේක නෑ කියලා. ඉතින් මේ මනුස්සයාට තියෙන පුදුමාකාර ටෙන්ෂන් එකක් නිසා කවම කවදාකවත් නෑ කරන්නේ. ලංකාවේ 20ත් 55ත් අතර වයස ගෲප් එකේ ඉන්න කට්ටියගේ heart attack වැඩි වෙලා තියෙනවා සීරිනස් අකනින් වැඩි වෙලා තියෙනවා blood pressure එක වැඩි වෙලා තියෙනවා කිසිම රජයක් කිසිම සමාජ ආයතනයක් මේ වැඩ කරන මිනිහගේ සුබ සාධනය කවුරුත් නැහැ ඒ මිනිහ හුරගෙන ගන්න තමයි ආණ්ඩුවෙන් ටැක්ස් දාන්නේ පවුල සාරීල්ලන්නේ නැන්දම අරක ඉන්නවා පුතා මේක ඉන්නවා මේ මිනිස්සගේ සුබ සීදර කවුරක්වත් මේක කියලා කියන ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න තියෙන ප්‍රධානම සෝදපාලුව කියලා ඒ තකතිරෝ ටිකක් අර කියන වැඩ කරන ටික අරගොල්ල සන්තෝෂ කරනවා මිසක් මිනිහා Taman ගැන බලන්න විනාඩියක්වත් ගන්න. ඉතින් යාර දේශනාව විනාඩි 55ක් කරලු 55ක් කරලා කිව්ව එක සම්බන්ධ කරලා තියෙන්නේ වයස් කණ්ඩායම කට්ටිය. ඒතකොට මේ ඔයගොල්ලන්ට මේ තවත් ඔළුවට බරක් දාන්න නෙවෙයි මම මේ දේශනාව කරේ. මේ අද යථාර්ථය කියන්නේ මම කියන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ මේ බර දිගට අදින්න කැමති නැහැ. මිනිස්සෙක් වෙන්න ඕනේ නම් දවසට අඩු ගානේ විනාඩියක් පැත්තකට දාලා ඒ විනාඩිය ආනාපාන සතිය කරන්නයි කියලා. Taman කෙරේ මෛත්‍රිය සෞඛ්‍ය හදාගන්න. මේ ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම නැත්නම් Taman ගැන මොකක්ද මේ මොකද්ද මේ අදින බර කියලා තේරුම් ගන්න. ඒකේ ඒ විලාර අපේ වේ ඉස්සරහනේ සභාපතිත් ඉඳලා තියෙනවා. එයා ඇවිල්ලි කරලා වෙනිස්සන්නෝනේ අච්චු ගහපු ආනාපාන සති පොත නැවතුම් මුද්‍රණයක් කරා සාක්වේ දාන්න පුළුවන් ප්‍රමාණය පොඩිවට. දීලා පුළු පුළුවන් කටයුතු දුන්නා. මේ Taman ගැන අනුකම්පා කරනවා නම් මෛත්‍රියක් තියෙනවා නම් මේ බරාදින මිනිහා ගුණාගෙන බලන්න එපා. කරත් පිළින එක. ඒ වැඩ කරන ජනතාව කවුද බලන්නේ? ඔක්කොමලා ඉන්නේ එයාගෙන් වැඩ ගන්න මිසක බලන්නේ. ඉතින් මේ මනුස්සයත් එක්ක නොබලනවා නම් අපේ ආර්ථිකයේ දායක වශයෙන් මොනවා වෙයි? මේ මනුස්සයගේ සෞඛ්‍යයට මොනවා වෙයි? ඒ මනුස්සයාගේ ජීවිතේ දවසේ ගත කරනකොට මොනතරම් පැංගිරිවද ගත කරන්නේ කියලා කල්පනා කරන්න. ඉතින් සාපිට සිද්ධ වෙනවා අපි පැවිදි වෙලා මේ වගේ අරණ්‍ය ගත වෙලා හිටියා. ඒගොල්ලෝ චක්කමැති මේ වහන්න. ඒගොල්ලෝ හිතන්නේ මොකටද අපි ඇඳගෙන හාමුදුරන් නැති වැඩේ මොකක්ද? අපි කොහොම ගාවත් දුරියන් ගාවත් පාට ගමත් හාමුදුරන්ට වැඩේ මොකක්ද? අපි තාත්තු දෙකගේ හිටියත් ඉඳාගන්න වැඩක් නැහැ කියලා හිතනවා. නමුත් අපි යැපෙන්නේ ඕගොල්ලෝ දෙන දානෙන්නේ. එනිසා අපිට තියෙන කුංචි කක්කුමක් අපි දන්නවා මේ ආට් එක ඒ නිසා අපිට සිද්ධ වෙනවා කියන්නේ දුවන ගමන අඟුලිමාල වගේ කඩුව පිටිපස්සට යන ඔහේට මහාන කියන්නේ දෙපා. පොඩ නතර වෙන්න බලන්න. නතර වෙන්න එක සැරේ කරන්න යන්න එපා. ඕ එක සැරේ නතර කරනවා හයියෙන් යන වාහනය නතර කරුවොත් ස්කික් කරනවා. ගානට ක්ලච් කරලා ක්ලච් කරලා ක්ලච් කරලා වාහනේ නතර කරගන්න මැරෙන මොහොත වෙනකන් ඉන්න එපා. ලෙඩ වෙනකන් ඉන්න එපා. වයසට වෙනකන් ඉන්න එපා. වයසට ගියාම කොහොමද ක්ලච් එක ගන්න කියලා. ඒක වම බලනකොට දකුණු තේ. එදින ගියාම එහෙට යනකොට මෙහෙට දුවන. දෙන්නේ කියලා වෙනවා කැටරක් ආවට පස්සේ. එහෙම වුණාට පස්සේ රැක්ටි රකින්න අමාරුයි. ඒ නිසා බුදුහාමුදුරු කිව්වේ භද්‍රයවන වයසේ කලු කෙස්ටිටි. මේ වැඩේට දැස්සොත් මං කියන්නේ පැවිදි වෙන්නේ කියලා. මං කියන්නේ අරණ්‍යගත වෙන්නේ කියලා. මං කියන්නේ පොඩි ප්‍රශ්නයක් ඔලුවට දාගන්න who am I? මම කියන්නේ කවුද? ඇත්තටම බර අදින ගුණයක්. අපිට තියෙන උදේ පාන්දර අන්ධහැරේ වහන්න ඇදපම් වෛරෝ බරබාගේ එදා හන්දවෙත් ඇවිල්ලා පොඩියක් අඩියක් ගන්න උදේ ගන්නවා හෙට උදේට ඇදපම් වෛරෝ තමයි. හිතනවාද කවුරු හරි අපි ගැන හිතයි කියලා. අපි ගැන එපා මම ගැන. බුදුහාමුදුරුවෝ කිව්ව මට කරන්න දෙයක් නැහැ කියලා. බුදුදෙනාට කිව්ව මහණෙනි කෙනෙක් ගැන මට කරන්න දෙයක් නැහැ මට කියලා දෙන්න පුළුවන්. ඒ කෙනා යා කෙනෙක් ගැන ආත්මනුකම්පාවක් ඇති කරගන්න ඕනේ. අත්ත්‍යසිද්ධියක් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තොත් මම ක්‍රමවේදය කියලා දෙන්න. ඔය යන වේගෙ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අඩු කරලා මේ භාවනා රාමෝ හොති භාවනාගත. ඒ පුද්ගලයා මේ නතර කිරීමේ බල පිළිවෙලට. භාවනා රාමය සහ භාවනා රතිය ඇති කරගන්න. මේක කවදාකවත් මතක තියාගන්න ස්වයන් සිද්ධව නම් ඉන්නේ නැහැ. මේ මේ ජීවිතයේ සංසාරේ පුරාවට ගියාට කවදාකවත් මම භාවනා කළ යුතු කියලා ඇතුලෙන් ඉන්නේ. අනිවාර්යෙන් පරතෝഘോഷෙන් කවුරුර කියන දේ අහන්න. අහන කොටත් හිතෙන්නේ ඕකනම් ඔය ඉතින් කිව්වට අපිට කරන්න බෑ. නොකරන පැත්ත බලන්න. කවදා හරි මේ පරතෝഘോഷේ කවුරුර කියන දේ අහලා ඒකට ඇතුලෙන් යෝනිසෝමංචකාරය කියලා. නුවණින් සලකා බලන ගතිය තියෙනවනම් ඒ පුද්ගල බොහෝම ලේසියෙන් පටන් ගන්නවා. පුංචියට පටන් ගන්නවා. හැකිතෙනින් පටන් ගන්නවා. අරගෙන වෙලා දවසකට එක විනාඩි 5ක් 10ක් අරගෙන Taman දිහා මම දැන් මෙතන කියලා බලන්න පටන් අරගන්න අපි කොච්චර අසරණ වෙනවද කියලා. අපි කොච්චර ඒකට නොදැනුවත්ද කියන එක. ඉතින් එහෙම කරගෙන ගිහිල්ලා අපිට යම් වෙලාවකට පැත්තකට වෙලා විවේකයක් ගන්න වෙලා බාහන මැදට ගන්න ගිහිල්ලා අතක් උඩට තියාන වාඩි වෙලා ඉන්න හම්බුනොත් අනේ එදාට අපිට තේරෙයි අච්චර වේගෙන් දුවපු වාහනේ මෙව නතර කරුවට පස්සේ හිත කොච්චර වේගෙන් දුවනවද කියලා. පුදුමාකාර වේගයක් නැතිදී. ඊට පස්සේ අපි ඒක නතර කරන්න හැදුවට පස්සේ අපිට අර ඉගෙනගත්ත තේරම මතක කරගන්න. ඒ කියන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. එහෙම නැත්නම් නොදන්න දෙයට විවෘත වෙන්න වෙනවා. ඉතින් මේක සමහර වෙනවා ආධ්‍යාත්මිකයි කියලා සමහර වෙනවා ආගමිකයි කියලා මොන දේ කෙරුවක්වත් මේ වර්තමානට හිත ගන්නවා කියන එක දුවන අස්සෙක් උඩ දුවන ගොනෙක් උඩ අලුපෝන් ගෙඩියක් කියන්න හදනවා වගේ අමාරු. හිතින්නෙම නෑ. මම පටන් ගත්තේ 26යි. 26 වෙනකොට ඒ කරණ තියෙන දෙල්ලක් කරගන්න තරමකන් දේනම් මම කරලා තිබුණා. ඊට පස්සේ මේක තියන්න ගියාට පස්සේ තමයි මට තේරෙන පටන් අරගත්තේ මේ පැත්ත ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ නැත්නම් මේක තන්නේ ක්‍රම වහලා දාපු ජනේලයක් වඩපත් වෙනවා කාමරය අඳුර කීක අපි ඇතුළටලා හිටියට කලින් මේක ඇරලා බැලුවොත් ඕනෙම සංකීර්ණ ජීවිතයක් ගත කරන ගම සංකර ජීවිතයක් ගත කරන ගමනක පටන් ගන්න පුළුවන් ඕනෙම සංකර ජීවිතයකට මම ඕනෙම කෙනෙක්ගේ අභියෝගයක් බාර ගන්න ලෑස්ති මේ අසවල් දේ කරද්දී භාවනා කරන්න බෑ අසවල් දේ කරද්දී ආධ්‍යාත්මයක් කරන්න බෑ කියලා කියනවනම් ඒකේ නොදැනුවත්කමට කියන කතාව උදාහරණයක් වශයෙන් කියනවා කොයි සංකල්ප රාජකාරිය කෙරුවත් අපි හුස්ම ගන්නවානේ කිසි කෙනෙක් පද වැඩ වැඩි කියලා හුස්ම ගන්න පැත්තක තියලා ගෙදර රස්සාව කරලා ඉල්ලක හුස්ම ගන්නට ප්‍රමාණ කරන්නේ නාන්න තියෙනවා කියලා හුස්ම ගන්න පැත්තකට දාන්නේ ඒ හුස්ම විතරයි භාවනාට ඕන කරන්නේ අන්නේකට හිතේ දුව භාවනාරාම මොහොතේ භාවනාගතෝ භාවනාරාමතාය භාවනාරතිය නේවත් දුක්ඛං චේතනෝ පරමං. යම් දවසක අපි හිතමු දැන් මේ සුදු වෙන ඉන්න පිළිවෙල කොහොම හරි කරලා දවසකට පැයක් භාවනා කරන දැන් දවස් හතර භාවනා කරුවා කිය. ඉතින් ආවට නැසි බුදුහාමුදුරු කියන ඒ පිළිසෙට කවදාකවත් මම මේ සංකීර්ණ ජීවිත සංකෘත ජීවිතයක ඉඳලා මම මෙතෙන් ආවයි කියලා භාවනා නොකරන අය කෙරෙහි අවචාවට ලක් කරන්න එපා කියලා. මේවා දුක්ඛං චේතනෝ පරමං වේටි. මම උසස් මේගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා. මම සිල්වන්තයි. මේගොල්ලෝ සිල්වන්ත නැහැ කියලා කවදාකවත් හිතන්න බෑ. හේතුව ඒක ආර්ය වංශයට වැටෙන්නේ නැහැ. දේවත්තුක්ඛංසේ චිනෝ පරම්බම්බේති සෝහි දත්ත දක්ඛෝ අනනසෝ සම්පජානෝ පතිස්සතෝ. එයා දැනගන්න ඕනේ මමත් මේ අනික් කොහොමදාතාව වගේ. මේ කෙලෙස් වල ඉඳලා තමයි මේ පැයක් හදාගත්තේ. මේ දවසක් වෙන් කරගත්තේ. මේ දක්ෂකම ඉදිරියට යන්න නම් ඒ වැඩේට ආපු නැතිවත්ම් පිළිබඳව පහත් කළ හලකලා කතා කරන්න බෑ. අපි ගුණවන්ත නියත්තන්ට දුරටලා තියෙන ගම අපි දක්ෂතාවය ඇති කරගන්න ඕනේ. මේ කරගෙන යන වැඩේ පැයක් කරන එක දෙක කරන්න කොහොමද? අවුරුද්දකට දවස් 10ක් කරන එක දවස් 20ක් කරන්න කොහොමද? කියන මේ තුලින් ලොකු අවකාශයක් ලබා ගන්න. දක්ෂ වෙන්න ඕනේ. අනනස් වෙන්න ඕනේ. මේ වැඩ කරන්න ගිය නිසා භාවනා පටන් ගත්ත නිසා අනිකුත් ව්‍යාපාර කටයුතු ගෙවල් දොරකට ටික ටික අඩුපාඩු ගන්නවා. ඒකට ගන්න තියෙන වෙනකට වැඩි උනන්දුවෙන් ඒ කටයුතු කළේ යත්තන්ද පාඩුවක් නොවන විදිහට වෙලා ආදාගෙන අනලස්ස සම්පජාන හොඳ ඥානය කල්පනා කරනවන ප්‍රමුඛතාවය තෝරන්න. තමන් ගෙදර ප්‍රධානියා නම් ඔක්කොගෙන් වැඩ ඔලිය දාගන්න තරකයි. Taman තීන්දුව කරන්න මේ වැඩ මම කරනවා මේ වැඩ මෙයා කරනවා මේ වැඩ මෙයා කරන්න ඕන කියලා ඒ මැනේජ්මන්ට් ටෙක්නික් එකේ නැත්තම් ඒ ප්‍රමුඛතාවයේ තේරීම කවදාකවත් කලබල හිතෙන් කරන්න බෑ. ඒක අනිවාර්යෙන්ම කළ යුත්තක්. ඒක කෙරුවොත් ඉතුරුයි ඉතුරුයි වැඩ කරනවා නම් මට මගේ වැඩ කරන්න පුළුවන් කියලා මේ සම්පජන්ණිය කියන්නේ විශාල රාජකාරී රාශියක් තියෙන කලේතු ප්‍රධාන දේ මගේ කාරණා මොකක්ද කියලා දැන් මේක කරන ගමන් අනිත් අය පිළිබඳ සුපරීක්ෂාකාරී වෙනවා. සෝහිතත් දක්වන සෝ සම්පජාන පතිසතෝ දසතියක් තියෙනවා. මට ඇත්තටම කතා කරන්න ඕනේ මේ මාතෘකාව ගැන. නමුත් මම හිතන්නේ අද වගේ දවසක මේ වගේ දේශනාවක් කරන්න මේ සත්‍ය පිළිබඳව මට එච්චර අඳුරලා දෙන්න අවස්ථාවක් වෙයි කියලා මෙතෙක් මම කතා කරපු වචන වලින් කියනවා සත්‍ය කියන්නේ යම්ම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ආවනම් අපි ඒකට කියන සතිය කියලා. සතියට ගිය දවසේ සතිය පටන් ගත්ත දවසේ සතිය පිටවන්නේ කියන දවස් තමයි අපිට තේරෙන්නේ අපේ ඒ ස්වභාවයෙන් කවදාකවත් වර්තමානයේ හිටින්නේ හැමදාම අතීතේ සානාගතේ. වෙන විදිහකට කියනවා නම් අපි ජීවත් වෙන්න තටමනවා මිසක කිසිම මොහොතක ජීවත් වෙන්නේ නැහැ. වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන කරණ තියෙන කල්පනා කරන මේ ලද මොහොත අපි කවදාත් විචිතින්නේ ඒ වගේම අපි මෙතන හිටියට විභූත රූපයක් විතරයි මෙතන තියෙන හිත තියෙන පොඩි. එක්ක ගෙදර එක්ක ලංකාවේ එක්ක වෙන්න වෙච්ච නැති යකන මොනවා හරි කල්පනා කරලා වෙන්ටයි. ඒ වගේම අපි මයිලඟ නෙමෙයි හිත තියෙන්නේ වෙන කෙනෙක් ගන්න. මෙන්න මේ මාන තුන තේරුම් අරගෙන යම් තැනක මම දැන් මෙතන කියන තැනට ගත්තොත් අපිට තේරෙයි කොච්චර අපි කෙලස් කරලා තිබ්බත් කොච්චර අපි ලංකාවෙන් බැහැර වුණත් කොහේ හිටියත් අපිට මේ ඕනෙම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ගන්න පුළුවන් හැකියාව තමයි manussකම ලැබීමේ අපේ පරම යුතුකම. මුදික තිරසෙන්කට බෑ. යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, භූතයෙකුට බෑ. manussයට පමණයි කළ හැකි. ඉතින් අපි අවුරුදු 100ක් ජීවත් වුණා. ඒ මොහොත දැකලා, ඒ මොහොත අත්විඳලා නැත්තම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අප්‍රමාදෝ අමත පදම්, පමාදෝ මච්චුනෝ පදම්. ඒ චිත්තක්ෂණයෙන් ප්‍රමාණම් ඒ මනුස්සයා ජීවත් වුණත් මලමිණියක් වගේ ජීවත් වෙන්නේ කියන. ඒක ඇති ජීවයක් නෑ. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතේ ජීවේ පවන්න නම් ජීවේ පිඹින්න නම් දවසකට සුළු වේලාවක් අතරගෙන මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පටන් අරගත්තොත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි ජීවිත සංවිධානය විශේෂයෙන්ම ඔය තියෙන ටෙන්ෂන් එක බ්ලඩ් ප්‍රෙෂර් heart attack. ඒවට එනේ මූලික ආතතිය අර පොඩි මොහොතේදී ටික ටික ටික ටික රිලීස් කරන්න පුළුවන් බව. බෙහෙතකින් නෙවෙයි, ව්‍යායාම වලින් නෙවෙයි, මනස කටයුතු කිරීමෙන්. ඒ විතරක් නෙවෙයි කෙනෙක් එක්ක sannivedanaya කරනකොට අවශ්‍ය කාරණා කෙලින් කියන්න පුළුවන් ගතිය. මතක ශක්තිය ක්‍රමයෙන් වැඩට පටන් ගන්නවා. ආහනේ විදිහට මේක කරගෙන කරගෙන යනකොට අර කාර්යබහුල ජීවිතයේදී මේක කෙරුවොත් ඇත්තටම වැඩි ලකුණු හම්බ වෙනවා ඒ සඳහාම පැතිලා කැලියලා කරනවට වැඩි. අද ඒ නිසා බුද්ධ ආගම අපිට මේ රටට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටවල මිනිස්සු මිනිස්සුලා කිව්වා තමයි මේක නිකන් හැදහත් සුම්පිටිනක් වගේ මේ ලෝකේ කියලා. උසුළු පිරිසක් කියනවා බුදුහාමරගේ තාම සාරාර්ථය තේරුම් අරගෙන ඒගොල්ලෝ ඒක වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වෙන්නේ නැහැ මට විශක්තියට සම්බන්ධ වෙන හැටි, සංනිවේදනයට සම්බන්ධ වෙන හැටි, පරිසර දූෂණය නැති කරන හැටි, චිත්ත දූෂණ නැති කරන දැන් පරිශන කරන්න පටන් ගන්න අවුරුදු 30 ගණක් කරාදී. ඒක කොහොම එහි දකින්නකොට කවම කවදාකවත් තාමත් මේ ලෝකේ එක්කෙනෙකුටවත් මේ සතිය සිය පිටීම කියන එකේ දෝෂයක් දැක ගන්න බැරි වෙනවා. අනික හැම දෙයකටම හොඳ නරක දෙකක් තියෙනවා. මේ සතිය හැම පැත්තෙම හසුතෝ බද්දයි. ඉතින් ඒක මතු කර ගන්න නම් මේ ආර්යවංශී විදියට අපි ජීවර පින්න පාත දේනාතන කියන අනිකුත් දේවල් පිළිබඳව අමතර ආලවට්ටම් අතර කරලා ප්‍රයෝජන කරලා කටයුතු කරනවා. ඊට පස්සේ භාවනා රාමෝති භාවනා රතෝ භාවනා රාමතාය භාවනා රතිය නේවත්තුක්ඛං හේතුනෝ පරමං වේති අනුන්ට ගලන් කල්පණ්ඩයන් එපා උසස් කළ සලකන්න එපා එහි දක්ෂව අනලස්සව හොඳ සිහිනුවණින් යුක්තව සතිය යුක්තව කටයුතු කරනවා නම් අර ඈත මෑත දූ දූ තිබුණු එහෙම නැත්නම් අන්ත දෙක ආශ්‍රය කරමින් ගත කර ජීවිතේ ටික ටික ටික ටික මදහත් වෙන්න අෂ්ටලෝක ධර්මේ කම්පණ වෙන්න උපේක්ෂා පැත්තට එන්න පටන් ගන්නවා මුලදී නම් ඇත්තටම සත්‍ය හරිනවත් එක්කම ලොකු වෙනසක් ඇති කරලා පෙන්නනවා මේ අන්ත දෙක අතහැරීම සම්බන්ධව ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මැද ප්‍රතිපදාවට එන්න පටන් ගන්නවා. ආනේ විදිහට භාවනා කරන කෙනා තමන්ගේ අදතුම් ගතුම් ඒකට කියන්නේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන එක. ආහාරය කියන්නේ පින්න වාතේ විහාරය කියන්නේ ඉන්න තැන අඳුම මනෝ ව්‍යාපාර සකස් කරන්නේ නැති වුණොත් අර භාවනා මාර්ගයේ පෙතට වැටෙන ගතිය මැද මාර්ග වැටෙන ගතිය හරි පමයි. නිසා භාවනා කරන ඇත්තොත් නිතරම කල්පනා කරන්න ඕනේ තමන්ගේ භාවනා ජීවිතයේ මේ සිව්පසේ සිව්පසේ කියලා දක්වන ආකල්පයෙන් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් ගැන නොසලකා කටයුතු කරනවා ඒක කටයුතු කරන පටන් ගන්නට ගමන් පුදුම ආධ්‍යාත්මයක් පුදුම ආගමික ගතියක් ජීවිතේ වෙන්න පටන් ගන්නවා. ආවට පස්සේ වටිනම දේ තමයි එහෙම නැත්නම් ඒකේ තියෙන ආශ්චර්යය තමයි අන්නේ විදිහේ මැදමාවතේ ගමන් කරන සාන්ත සීතල පුද්ගලයා ඇසුර ලැබෙනවා. දකින්න හම්බෙන කොච්චර සංකීර්ණ සමාජවල වුණත් ජීවිත සකස් කරගත්තේ මේ මෙන්න මේ වචෙන්ට වැඩ කරපුවා තමයි කියන්නේ. ඉස්සර ගමන්ට නොදැක්ක තමන්ගේම කන්තෝරුවේ තමම යන බස් එකේ ඉන්න කෙනෙක් දැක් ගන්න පුළුවන්. අන්නේම ගියාට පස්සේ තේරෙනවා ඒ සාන්ත භාගයේ ගමන් කරන සාන්තුරයන්ගේ වෙනම ගමනකුත් තියෙනවා. අපි මෙතෙක් කල් හිටියේකට ඇතරලා නැතුව ආර්ය මාර්ගය දන්නේ නැති නිසා ආර්ය වංශය දන්නේ නිසා දැනගත්තට පස්සේ මේ පැත්තට ආපුවාම එන්නේ එන්නේ ලැබෙන්න ලැබෙන්න දකින්න දකින්න අපිට අර සිංහලකම අපේ මුතුන් මිත්තු ඇයි මේ සෑහලි කොහොමද ගත කරේ කියන එක ඕන සංකර ජීවිතයක් ගත කරනම කරන්න පුළුවන්. ඒ නිසා මෙතනදී සර්වචන්ස අඳුරලා දෙන මේ අරතිය කියන පදය අරතිය කියන එකෙන් අදහස් කරන්නේ කරන්න පුළුවන් උපරිම හොඳම කුසලයේ තියේදී ලාමක දේවල් කරන්නේ. භාවනා මේ ආර්ය වංශයට වැටිච්ච එකනට කවදාකවත් හොඳ දෙයකදී උත්තම කුසලයේදී අධි කුසලයේදී ලාම කුසල් කරන්න හිත දෙන්නේ. ඒ අනිවාර්යම හොඳින් වඩා හොඳට යනවා. එමේ යන්න පටන් අරගත්තට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට ඇඳුම, ආහාරය, නිවාසය, බෙහෙත් පිළිකර සංවිධානය කරගෙන ඒ අනුව සත්‍ය ප්‍රත්‍යන ජීවන රටාව හදාගත්තොත් එහෙම කෙනෙකුට පුළුවන් සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන විදිහට අවුරුදු 7ක් ඇතුළත පැහැදිලි වෙනසක් ඇති. ඒ මතන දවස් 7ක් ඇතුළත පැහැදිලි වෙනසක් ඇති. අපි මේ භාවනා කරන ගමන් මේ අතු අබුතුම් පැතුම් සතාගත හදාගත්තේ නැත්නම් ගුණ වෙනසක් එන්නේ නැහැ. ඒකට රිසර්ච් වලින් පෙන්නලා දීලා තියෙනවා දැන් තමයි ඉංග්‍රීසි වෙදකමේ ඔය කොයි දෙයකට බෙහෙත් දුන්නත් ඒ කිසි දෙයක ඉංග්‍රීසි දෙකක් පත්‍යම් ගන්නන්නේ. පත්‍යම් කියලා කියන්නේ මෙන්න මේ ආහාර හොඳයි මේ තන හොඳයි මේ සිංගල් වෙදක මෙහෙම නෑ සිංගල් වෙදක මේ වෙදක් කියන්නේ මේ බෙහෙත බොනවා නම් මේ මේ විදිහට පත්‍යම් කරනවා ඉතින් අර ඉංග්‍රීසි වෙදක මේ වහාම නෙදේ නතරකට අමුතුම් පැති වෙනස් කරන්න නැති නිසා අනිවාර්යයෙන්ම දවස් දෙකකින් අල්ලට යාමට ඒක නිසා අද සිංගල් ජීවත් වෙන මිනිස්සයාට බෙහෙත් පැලයක් අඳුරන්නේ පැසට අවුලට වැඩ ගන්න හැටියක් දන්නේ පැයක් කමාරක් පයින් යවිදිට දන්නේ වතුරට වෙන ගොඩේන්න දන්නේ. පොල් ගහක පුවක් ගහන්න නගින්න බෑ. මේ ඔක්කොටම මම කියන්න ඕනේ මේ වෛද්‍ය විද්‍යාවාදී විද්‍යාවන් තමයි. ඒගොල්ලෝ කියනවා නෑ පොල් මෙහෙ කරලා තරම ගෙදෙට්ට ගෙනලා දෙන්නම් බය වෙන්න එපා. පයින් යන්න ඕනේ අපි වාහනේ හරි ගසලා දෙන්නම් ඔටෝ ගියර් තියෙන එකක් කරලා දෙන්නම් කරලා දෙන්නම්. අන්තිමට මිනිස්සුන්ට නිකම්ම නිකම් රූකඩයක් වඩපත් කරනවා. හදිස්සියවත් අපි ලෝකයේ තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වෙනස් වෙලා ගැස්සිලා ගියොත් වෙන කක්ෂයකට ආයෙත් සලක කැඳිලි කනින්ට එනවා. කැල්කියුලේෂන් නැතුව වැඩ කරන්න බැරි මිනිස්සු කරකොලක් ඇරලා දැම්මා. බුද්ධජාන වහන්සේ කියපු ක්‍රමයට ගියොත් අපි ඕන සංකල්ප ජීවිතයක ඕන යන්ත්‍රයක් පාවිච්චි කරන්න දන්නවා. ආයෙ ගෙදර ගියාට පස්සේ වැඩ කරන්න හිටින්න. මේ පරාසය දන්නේ නැති જાතියක් බෝ කරන්න එපා ඉස්සරහට. හැම පොඩි දරුවෙකුටම ඒ සේම ටික උගන්වලා දෙන්න ඕනේ. බෙහෙත් පෙළක් අඳුරන හැටි හදිසියක් වෙච්ච වතුර චම්පීන නැහැටි ඒ ටික දන්නේ නැතුනොත් මොකටද මේ වෙන්නේ ඒ මිනිස්සු නිකන් යන්ත්‍රයෙන් වැඩ කරන જાතියක් වටපත් වෙනවා ඒ නිසා මේ මෙහෙවටක හිටියත් මට හිතෙන්නේ මේ ආර්ය වංශ වැඩ පිළිවෙල ගන්නවනම් අපේ සිංහල ගතිය ඒ සිංහල සුවඳ මේ භාවනා ක්‍රමයේ මාර්ගයෙන් ආධ්‍යාත්මික මාර්ගයෙන් එහෙම නැත්නම් ආගම මාර්ගයෙන් ඉබේම යනවා ඒ නිසා යම් කිසි gedaraක gedara ප්‍රධානියා මේ සතිය කියන මූල ධර්මය දන්නවනම් නැත්නම් සතිපට්ඨානේ වඩනවනම් පුදුමාකාර විදිහට ඊතර සාමයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක මා පුදුමම සම්බන්ධයක් තියෙනවා. ඒක මොනවක් කරන්නද ඔක්කොම සල්ලි හම්බ කරන පවුල් ගැන හිතලා බලන්න හැමදාම ආරව. එකිනෙකා කෙරේ පුදුම වෛරයෙන් ගත කරන්නේ. අර සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන ගමන් දේවල් පිළිබඳ අතිශෝක්තිය නැතුව මණ්ඩ භාවනාවට යන කට්ටිය gediri පුදුම අම්මලා අඳුරනවා. බහුල සමගියක් තියෙනවා. එක මේකේ කරන කන්න පුළුවන් සමගියක් තියෙනවා. ඉතින් මේ නැති ජීවිතයක අපිට හරයක් නැති නිසා අශෝක රජුරෝ දැනගෙන හිටියා. ආර්ථික දියුණු කළ වැඩක් නැහැ මිනිසුන් මේ ආර්යවංශ ප්‍රතිපදාව කියලා දෙන්නේ. සිංහල රජදරුවෝ දැනගෙන හිටියා. අපිට සල්ලි බූදලේ මේ යෝණ කරන්නේ මනුස්සකම. හඳුනා ගැනීම ඕනේ ආර්යවංශය අවශ්‍යයි. භාවනා කරන්න දැනගන්න ඕනේ අපේ ජීවිතයේ මේ ආහාර විහාර මනෝව්‍යාපාර කියන ටික හදාගන්න නැතුව බහමයි ජීවත් වෙන්නේ නැහැ. නම් මට්ටමකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හදාගන්න. එහෙම නොකොලොත් වෙන්නේ අර්ථය පහළ වෙනවා. භාවනා කරන්න ඕනේ දන් දුන්නාමදයි. භාවනා කරන්න ඕනේ නිකන් ඉල්ලකහමදයි කියලා අර ඉහළ මට්ටම වෙනෝට ඊට පල්ලෙහා මට්ටම ඒකෙදි හිතෙනවා නිකන් අලියන් අතර සමාජිකයෙක් වෙනකොට බල්ලන් අතර රජ වෙන්නේ කොහොමදයි කියලා හිතෙනවා. මේ නීති තමයි අද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. භාවනා කරන එක නම් හිතනවා බල්ලන් අතර රජ වෙනවා කියලා හොඳයි අලියෝ අතර නිකන් සමාජිකත්වයක් කරන්නේ. අන්නේ ගැම්ම ඒ ඉස්සරහට යන උදය ඉස්සරහට ගේන්නේ මේ අපචනාදික තියෙන මේ රහස තුල. ඒක ඒ හැමතුන් පැවතුම් වල හැමතුන් පැවතුම් කියලා කියන්නේ ඒ මූලික අවශ්‍යතාවයන් වල දක්ෂතාවය එනකොට අපි හිතන විදිය පුදුම විදියට අපේ භාවනා ජීවිතය ඉලියක් කරන්නේ. ආධ්‍යාත්මික ජීවිතේ ආර්ථික ජීවිතේ එතකොට අර මම මුලින්ම කියපු පරිසර දූෂණය සහ චිත්ත දූෂණය පිළිබඳව ලොකු විශ්වාසයක් එනවා මේක කාටවත් කඩන්න බෑ හදන්න බෑ කඩනවා නම් කඩන්නේ මම හදනවා නම් හදන්නේ අන්නේ මේ එක මිනිස්සෙක් එක ගෙදරක හැදුනොත් මම දැකලා තියෙනවා ලංකාවේදී වගේ මුල් දෙච්ච අත්තම්මලා ඉන්න දේවල් දෙක තුනක් අත්තම දරුවන්ටත් උගන්ලා දරුවන්ගේ දරුවන්ට උගන්ලා දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ටත් උගන්ලා මුළු පවුලට පුදුමාකාර මුදුමුලක් වඩපත් වෙලා තියෙනවා. මං කියන්නේ අත්තලා වැඩේ කරන්නේ නැහැ කියලා නමුත් අත්තම්ලා තමයි මට හම්බෙලා තියෙන්නේ. එක මිනිස්සෙයි මේ පණිවිඩය අරගෙන තියෙන දිගින් දිගට දිගින් දිගට පණිවිඩය. ඒ ගෙවන හරිය සාමේ එකම ගෙදර මුත්තම්මත් ඉන්නවා, දරුවෝත් ඉන්නවා, දරුවන්ගේ දරුවෝත් ඉන්නවා. කුකුල් ප්‍රංචෝක් වගේ ලස්සන කියලා. ඉතින් මේක මම කියන්නේ ඇත්තට මම කියලා දෙන්න ඕනයක් කියලා මේ ජීවිතේ නමුත් මම කියන්නේ භාවනා කරනවා නම් ඒකටත් පුදුම සමුගය සාන්තියක් එනවා. ඒ සමුගය සාන්තිය කෙලින්ම භාවනා ජීවිතේ බලපාන. මේ දෙක සම්බන්ධ කරන්න ඕන නිසා තමයි සරුවචන් වහන්සේ මේ ආර්ය වංශ ප්‍රතිපදාවක් අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි නැවත නැවතත් නැවත නැවතත් මේකෙන් හිතලා අලුතෙන් කල්පනා කරලා ඒකට පුළුවන් තරම් දෙනවනම් ධෛර්යයක් දෙනවනම් සර්වඥාන්සේ කියන විදිහට මේ සූත්‍රය හමාර කරන්නේ පුරත්තිමාය චේපි දිසාය වේරති සෝයි වික්කවේ මේ චතුරිත අරියවංශේ සමන්නාගතු පුරත්තිමාය චේපි දිසාය වේරති නතේව ස්වේව අරියං ස්වේව අරතින් සහති නතේව අරතින් සහති කිය. ඒ මිනිස්සයා මේ ධර්මයේ ඉගෙනගෙන මේ වැඩ පිළිවෙල හිතට බසකට පස්සේ මිනිස්සයා දකුණු දික කෙලවර නැගෙනහිර කෙලවරේ ලෝකේ කෙලවරට ගියත් කවදාකවත් ඒ මනුස්සය අර්ථය නම් කම්මැලිකම වහලා ගන්න මෙයාට අර්ථය ජය ගන්න පුළුවන් වෙනවා. පච්චිමාය දිශාය කීපි විහෙරති නැති ස්වේ වර්තින් සහතින තේ වර්තින් සහති. ඒ පුද්ගලයා බටහිර කෙලවරේ ජීවත් වුණා. ඒ වනිකට එන එන අභියෝගයක් මොන දෙන්න පුළුවන් මිසක් අභියෝගෙන් මෙයා යටපත් කරන්න බැරි වෙනවා. උත්තරාය චේපි දිශාය විහෙරති දක්ෂිනාය චේපි දිශාය විහෙරති හතර දිශාවේ ලෝකේ කොහේ කියලා ඒ පුද්ගලයා ගත්ත මේ මූල ධර්මය එයාගේ අභිවෘද්ධිය ටික සලකන අතර කිසිම බාධාකින් වැටෙන්නේ නැති සත්‍යයටපත් වෙනවා. ඒක නිසා නාරති වීරං සහති. අරති කවදාකවත් වෙලි ආර්මේ ආර්යවංශයේ දන්නේ වීරයෙක් යටපත් කරන්න බෑ කියලා කියනවා. නාරති වීරං සහති. ඒ අභියෝග නැහැ විත්තින්නේ. අනිවාර්යයෙන්ම අපි ළඟට අභියෝග වෙනවා. එන හැම අභියෝගයකම අපේ කියන මේ ක්‍රමයේ තුලින් සාධාරණ ක්‍රමයක්, සාධාරණ ගොඩේන ක්‍රමයක් අපිට මතුවෙන්න පටන් ගන්නවා. එන්නේ විදිහට ජීවිතේ සකස් කරගත්තොත් බුදුසසුනාංශේ සාක්ෂි වෙනවා. ඒ මනුස්සයාගේ හිත දඹ රත්තරණක් වගේ ඒ අවිතුන් පැවිදුන් දේශපාලන ආර්ථික දේවල් වලින් ගොඩ ගැහෙනකොට මේ ලෝකේ කිසිම මිනිස්සෙක් ඒ මනුස්සයාට පහත් කළ සලකන්න බෑ කියලා. ඒක පැත්තක තිබිච්චවයි කියලා කියනවා මෙවැනි ආර්ය වංශයක් පකින කෙනෙක් ඉන්නවනම් උඩින් ඉන්න දෙයියන්ගේ පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. දෙයියන්ට ඉස්සර වෙලා බ්‍රහ්මයේ වගේ රයි. දේවාභිනම් පසංසන්ති බ්‍රහ්මාපි පසංසිතෝ කිය. ඉතින් මෙවැනි දෙයක් අපිට එක දවසේ එක වෙලාවේ එකට ගන්න අමාරුයි. නමුත් මේ වගේ බණකින් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මෙච්චර දුක්පත් රටක් වශයෙන් තියෙද්දී ඔය ලෝවාමාපායවල් හැදුවේ කොහොමද අපි ඔය මේ ස්වර්ණමාලි චෛත්‍යයන් හැදුවේ කොහොමද අපි ඔය ලස්සන ඉරිගේෂන් වල කිව්වේ අපේ කවදාකක් කියාපෑමක් තිබුණේ අපිට තිබුණේ ප්‍රෝජන කරකලා වැඩ කරනවා එදා අපිට පැවතිච්ච ආර්ථිකය හැටියට හැම කෙනාම අපේ සිංහල ක්‍රමයට ගැලපෙන කටයුතු කරා රට වෙනුවෙන් හරි ආගම හරියෙන් කරන්න ගියාම මුළු ගමටම තුමන ප්‍රධානම කොටනගිල්ල තමයි පන්සල. ඒක සම්පූර්ණයෙන් හදාන ඕනම කටයුත්තර පන්සල් තැන එක තමයි කරේ. මේ කරපු නිසා කිසිම තැනක අද ලෝකේ වාරි මාර්ගකම පිළිබඳව සිංහලට සිංහලට ගහන්න කෙනෙක් නැහැ. ගොඩනැගිලි කර්මාන්තය පිළිබඳව අපිට ගහන්න කෙනෙක් නැහැ. ඒ පිමුති පැවති අභිවෘද්ධිය ආවේ ආර්ථිකයෙන්ම නෙවෙයි. තියෙන ආර්ථිකය තාම ප්‍රවේශමට පාවිච්චි කරගන්න. ඉතින් අපි මේ වෙන රටක හිටියත් ලංකාවේ හිටියත් මේ ක්‍රමයට ගියොත් අපිට පුළුවන් වෙයි මේ ලෝකයේ තියෙන මේ බරපතල ප්‍රශ්න කෝක වෙදත් අපේ ශක්ති ප්‍රමාණය මේක එකතු කරන යන්න ඒ විතරක් නෙවෙයි තම තමන්ගේ නිවන පිළිබඳව පිටඩේ හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි දවස් 9ක් මේකට භාවනා කරලා තිනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේම සහෝදර පිරිසක් යෙදිලා දැන් භාවනා කරනවා අනිත් අයටත් අපි ආර්දනා කරලා තිනවා එකවරටම භාවනා කරන්න යන්න බෑ නමුත් මේ ජීවන රටාව හදාගෙන මේක අහලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක ලං කෙරුවොත් ඔයගොල්ලෝට නම් නෙවෙයි වෙන්නේ මේකේ සේවයේ ප්‍රධාන සේවයේ සිදු වෙන ඕගොල්ලන්ගේ දරුවන් ඒ දරුවෝ ගොඩාක් කරාට ගත කරන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක ඒක කිසිසේත්ම ආර්ථිකයක් මේ සදාචාරයක් ඇති එකක් නෙවෙයි නිසා Taman ගැන හිතලා දරුවෝ ගැන හිතලා අපේ පැවති ශ්‍රී බුරුචිය ගැන හිතලා පුළුවන් තරම් මේ ආර්ය වංශය ගැන අහලා සම්පූර්ණ කරගෙන ශක්ති ප්‍රමාණෙන් ඒක සම්පූර්ණ කිරීමෙන් සාසනෙන් අපිට කියන තියෙන උතුම්ම පණිවිඩයත් අරගෙන අපෙන් සාසනයට වෙන්න තියෙන උතුම්ම සේවයත් කරගෙන අපි මරනකොට ආදර්ශයක් කියලා මැරෙන්න අපිට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කොහොමදත් පැයකමාරකට කිට්ටු කරලා තියෙනවා මම හිතුවේ පැයකින් ඉවර කරන්න කියලා. කෙසේ නමුත් ඉතින් කතා ඉවර කරන්න පරිච්ඡේද ඉවර කරන්න පැයකමාරක් ගත වෙලා තියෙනවා.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 බාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ බාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ බාද සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අසෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදම ධම්මජීව ස්වාමීන් වහන්සේ